හැමදාම වගේ විශේෂම ගිහියත් අංගේ පැත්තෙන් බලනකොට නොලැබෙන අවස්ථාවක්. එම් හම් වෙච්චාම ඒකේනා ඒකට අවස්ථාව සපය ගන්නවා වගේම එන්න පුළුවන් තරම් සාර්ථකත්වයේ උදෙසා සාර්ථකත්වයේ වෙනුවෙන් අනුග්‍රහ කරන්න ඕනේ. අනුග්‍රහ කළොත් තමයි ඒකෙන් ප්‍රෝජනයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් සර්වචන් වහන්සේ මේ වගේ භාවනාව ලබා ගැනීම, උපයා ගැනීම, සපයා ගැනීම ලොකු දෙයක් විදිහට සලකනවා. නමුත් ඒ උපයාසපයාගත්තදී ආරසා කර ගැනීම ඊටත් වඩා ලොකු දෙයක් විදිහට සලකනවා. ඉතින් ඒ නිසා මේ වගේ දෙයක පැතිකඩ දෙකක් තියෙන බව අපි තේරුම් ගන්න ඕනේ. ඇත්තටම අපිට මේ වගේ දෙයකට අවස්ථාව ලැබෙන්නේ බොහෝ විට මේ ආත්මෙදී අපි ළඟ තියෙන දක්ෂකමක් පිනක් වාසනාවක් නිසා නෙවෙයි ගොඩක් වෙලාට පෙර ආත්මවල අපි කරපු හොඳ ක්‍රියා නිසා අපිට ලැබෙන වටිනා ආනිසංස කියලා කියන්න පුළුවන්. ඒක අපි දැනගන්න ඕනේ ඔක්කොට මේකට වාසනාව නැති බව. දෙවෙනි එක තමයි ඒකට ඒ ලැබිච්ච ප්‍රස්තාවට ලැබිච්ච අවස්ථාවට අනුග්‍රහ කරලා ඒක අරසා කරගන්න එක උත්හාන සම්පත්තියක් කියලා නෙවෙයි කියන්නේ ආරක්ක සම්පත්තිය කියලා. ඇත්තටම අපිට වෙලා තියෙන මේ ලැබෙන දේවල් අරස කරගන්න බැරි නිසායි අපි මේ අමාරු වෙලා තියෙන්නේ. ඒව නැත්තම් අපිට ජීවිතය අවශ්‍ය කරන සියලුම මූලික දේවල් දුර්ලභ දේවල් සියල්ලම ලැබිලා තියෙනවා. නමුත් මේ පහත් පුංචි දේවල් වෙනුවෙන් අපි අර වටිනා දේවල් පැත්තක දාලා ඒව අනාරක්ෂිත තත්ත්වයටපත් කරන නිසා ඒ වගේ අගයන් ආඩම්බරයන් දන්නේ නැති කෙනාට සර්වච්ඡ ශාසන පුතඥයයි කියලා කියනවා. අපිට බුද්ධෝත්පාද කාලයක් ලැබිලා තියෙනවා. ඒකේ අඩුවක් නැහැ. අපිට මනුෂ්‍යාත්ම භාවයක් ලැබිලා තියෙනවා. ඉස්පිරිතාලයකට අබල දුබල නිවාසයකට ගියාම පේනක් තන තියෙන අඩුපාඩුකම් නැතුව. ඒ වගේම අපිට ඡන සම්පත්‍ය ලැබිලා තියෙනවා. ඇහ කන දිව නාසය ප්‍රകൃතියට පිටලා තියෙනවා. වගේම අපට ධර්මය අහන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපට අවශ්‍ය නම් පැවිදි වෙන්න හෝ එහෙම නැත්නම් මේ වාගේ නේවාසික භාවනාවක් මුළු ජීවිත කාලෙම ගත කරන තරම් පිනකුත් තියෙනවා. ඒ වගේම කල්යාණ මිත්‍රාශ්‍රත් තියෙනවා. ඒක තමයි බුදු කෙනෙක් දකින දුර්ලභම දේ. මේ සියල්ලම ලැබිලා තියෙන නිසා ඔක්කොම අපට ලැබිච්ච සම්පත් ටිකක් තියෙනවා. නමුත් අරසා කරන්නේ නැතුව අපි මේ අහක යන කුඩු කන්දල් රාශියක් අල්ලන මේ ලාභ තත්කාර සම්මාන සීලෝක කියාගෙන දවසේ පැය 24ම මහන්සි වෙනවා. සුමාන දවස් 7මත් මහන්සි වෙනවා. මාසේ දවස් 30මත් මහන්සි වෙනවා. අවුරුදු දවස් 360මත් මහන්සි වෙලා කියනවා. මේ භාවනා වගේ දෙයක් කරන්න වෙලා නැහැ නේ. වැඩ ගොඩක් තියෙනවානේ කියලා. ඒක ඉවරලා අර කුණු කන්දල් අතක ගා ඉඳලා දැඩි මානසික අසහනයකට දැඩි ආතතියකට දැඩි දැවිලි දැවිලි රාශියකටපත් වෙලා මරණ මොහොතේ ඉතාමත්ම අසරණව කිසිම හවුහරණක් නැතුව ගඟට වැච්ච පිටුරු ගහක් වගේ ගසාගෙන යනවා. ඒ දේවල් නැතිකම නිසා නම් නෙවෙයි. ලැබිච්ච දේවල් වල වටිනකම දන්නේ නැතුව මිනිමිතු වගේ දේවල් පැත්තක දාලා ගොම වැරටි එහෙම නැත්නම් මේ තිරුවාණ කැල් වගේක් අහුලා අහුලා බීබු මිනිහෙක් වගේ ගංජ ගහපු කෙනෙක් වගේ දඟලන දැකලිලා තියෙනවා. ඉතින් මේ වගේ තැනකට ආවට පස්සේ අපි ඒ නිදර්ශනයම දාලා ගත්තොත් ඇත්තටම වටිනා ක්ෂණ සම්පත්තිය. ඒ ක්ෂණ සම්පත්තිය අරස කරගන්න ඒට අනුග්‍රහ කළ යුතු ආකාර රාශියක් සර්වචන්සු පෙන්ලා දීලා තියෙනවා. ඒ අනුග්‍රහිත සූත්‍රය සඳහන් කරනු හැම වැඩමුළුවකදීම වගේ මතක් කරලා දෙනවා. ඉතින් මේකට අවස්ථාවක් කරගන්නයි මම බලන්නේ. ඉස්සල්ලාම අපිට ලැබිච්ච සම්පත්‍ය ටික අරස කරගන්න නම් අවශ්‍ය කරන්නේ සීලයයි. ඒ සීලය සඳහා කිසියම් වේදමක් කරන්න ඕන. කිසි තැනකට යන්න ඕනකම ඉන්නා කියන තැනක ඉඳගෙන හික්මෙන එකයිදී. ඉන්නා කියන තැනක ඉඳන් සීලාචාර වෙන එකයිදී. ඉන්න කියන තැනක ඉඳන් සීතල වෙන එකයිදී. හැදිච්ච ගති මහත්ම ගති දිනු කරන එකයිදී. ඉතින් අපි ඒක තියේදී කොච්චර දේවල් හම්බ කරනවා. ඒ හම්බ කරන හැම දෙයක්ම කරන්නේ සීල කැඩෙන එක. ඒ නිසා ඒ සීලයේ වටිනාකම තේරුම් අරගෙන පුංචි දෙයක් නෙවෙයි කාටත් වටින දෙයක්. දෙවියන්ට බ්‍රහ්මයන්ට පවා ඊර්ෂ්‍යා හිතන දෙයක් තමයි මනුෂ්‍යයාගේ සීලය. ඉතින් අපි හේව් මනුෂ්‍ය සීලය වැත්තක දාලා තීසනුම් කරන වැඩ කරනවා. ඉතින් එතකොට දෙවිය බ්‍රහ්ම විතරක් නෙවෙයි ජීවෝද්‍යදී මිනිස්සු පවා මූණට කෙල ගන්නවා. මේ කරගන්න වැඩ. ඉතින් ඒ නිසා අපි මේ වගේ තැනට ආවට පස්සේ ඒ සීලය ඉස්සරහින්ම තියාගන්නවා. ලොකු මාරස්සක වලල්ලක් විදියට ශීලානුගහිතේ. ඊගාවට සුතානුගහිතේ. සුතානුගහිතේ කියලා කියන්නේ අපි අර දවල් ධර්ම සාකච්ඡාවේදී මතක් කළා වගේ අපේ හිතකට කවම කවදාකවත් Tamange සුභසිද්ධිය සඳහා හිතවිල්ල පහළ වෙන්නේම නැහැ. පහළ වුණා නම් ඒක බුදුහාමුදුරු කියපු දෙයක් අහපු වෙලාවකෝ මතක් කරපු වෙලාවක තමයි. අපේ හිතට නිතරම එන්නේ කොහොමද ඇහැ පිනවා ගන්නෙ කොහොමද කන පිනවා ගන්නෙ කොහොමද නාසය පිනවා ගන්නෙ කොහොමද දිව පිනවා ගන්නෙ කොහොමද කය පිනවා ගන්නෙ කියන ඔය හිතවිලි රාශිය තමයි. ඒකටත් වෙලා මදි අපට. ඉතින් ඒකට මේ ලැබිච්ච සම්පත්‍ය තියෙද්දී ඉස්සරහට පරිේෂණ කරනවා. මේ ආර්ය පරිේෂණ පැත්තක තියලා කාම පරිේෂණ. මේ වගේ රටක ඕන තරම් සල්ලි දෙනවා. ඒ වගේ කාම පරිේෂණ කරනවා. grants තියෙන ඕන තරම්. ආර්ය පරිශන කරනවා මම දැන් ටැක්ස් කරාවි. එහෙම යෝගී රටක මේ අපි කතා කරන්නේ. ඉතින් ඒක නිසා මේ සුතය කියන එක අපි සාමාන්‍ය ලෝකේ බහුසුත භාවය බොහෝ අසුවිරු තැන් ඇති බව කියලා කියනවා. නමුත් මේකෙත් මේ තියෙන ලෝකේ තියෙන සීහෙර මුළුවේ දාගන්න එක නෙවෙයි. තමන්ගේ අත්ත කුසලයේ සඳහා තමන්ගේ සුභ සිද්ධිය සඳහා යම් කිසි කෙනෙක් කටයුතු කරලා ඒ දෙයට අවශ්‍ය දෙයට අහුම්කම් දෙනවා නම් ඒක තමයි අපිට තියෙන නීරසම දේ ජීවිතේ. ඒකට බන වාගේ කියලා කියන්නේ ඔය බන කණ්ඩද වැඩක් නැහැ. ඊට විතර වැඩිය හොඳයි අර විද්‍යාව මේ විෂය අර ශිල්පය ඒ දක්ෂකම කියලා බුද්ධ බුද්ධම වෙහිවියක් මෙහෙවන. ඒ නිසා මේ සුත්තය කියන එක තේරුම් අරගන්න ඕනේ. ਸਰවඥ දේශනාවෙම ස්වභාවයෙන් අපේ මනසට ගෝචර වෙන්නෙත් නෑ අපේ මනසේකට රස විඳින්නෙත් නෑ ඒක බරස් පරතෝ ഘോഷේමයි එන්නේ පරතෝ ഘോഷේ කියලා කියන්නේ අනුන්ට අහුම්කම් දීලා සර්වඥන්සේ වැඩ ඉන්න කාලේ ඔච්චරයි තිබුණේ අධ්‍යාපන ක්‍රමයකට පරතෝ ഘോഷේ ශ්‍රාවක දේශක සම්බන්ධතාවය පසු කාලීනව තමයි දෘශ්‍ය ශ්‍රාව්‍ය ක්‍රම ප්‍රාශක් පටන් අරගෙන අධ්‍යාපන ක්‍රම ගොඩකට අද දිනු වෙලා තියෙනවා. ඒක අධ්‍යාපනඥයෝ දන්න එකම දේ තමයි ඔය කොච්චර තාක්ෂණික දිනු උනත් අහුම්කන් දීම තමයි තාමත්ම ප්‍රසිද්ධමයි තාම සාර්ථක දෙය. එනිසා කොච්චර යන්ත්‍ර සූත්‍ර උපකරණ හොයාගත්තත් මේ දේශක ශ්‍රාවක ක්‍රමය අපිට පිටු දකින්න බෑ. ඒක ਸਰවඥාන්සේ එදා ඉඳලා දකපු ක්‍රමයක් කියපු ක්‍රමයක්. මේක තමයි ආර්ය විනයක ආර්ය ශාසනයක sannivedane වෙන්නේ මෙන්න මේ දේශනාව හරහා දේශනා පාටි හරිය කියලා මේකට කියනවා. ඉතින් අපි මේ දැන් මේ පැය ගන්න හදන්නේ මෙන්න මේ බෞසුත භාවයේ සඳහා සුතානුකයිතේ සඳහා අපි ਸਰවඥ දේශිත කොටසක් සූත්‍ර කොටසක් අහුම්කම් දෙනවා. ඒ වගේම අපි මේ වගේ වැඩමුළුවකදී සාකච්ඡා අනුගහිත කරනවා ඒ මොකද සුතානුග්‍රහිත දෙක්කෙනෙක් කියන අනික් කෙනා අහන එක විතරමයි තියෙන්නේ. සාකච්ඡානුග්‍රහිතේදී අනික් පාර්ශවයටත් කතා කිරීමේ මත ප්‍රකාශ කිරීමේ යෝජනා මාත්‍රිකා ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා අනු සාකච්ඡානුග්‍රහිතයත් අර වගේම වැදගත් එකක්. මෙන්න මේ තුන තියෙන කෙනාට විතරයි නැත්නම් මේ තුන යම් ප්‍රමාණයකට අනුග්‍රහ කරාට පස්සේ තමයි මේ සමත විපස්සනා අනුග්‍රහිත දෙකේ. සමත අනුග්‍රහිත විපස්සනා අනුග්‍රහිත. ඉතින් ඒක නිසා අපි මේ භාවනා කරනවා කියලා බොහෝ විට අපි ඇඳගෙන තියෙන චිත්‍රූපේ හැටියට ඉඳගෙන සාමූහිකව හෝ පුද්ගලිකව කරන භාවනාවකට අර සීලය අවශ්‍යයි සුතේ අවශ්‍යයි සාකච්ඡාව අවශ්‍යයි ඊට පස්සේ තමයි ඉඳගෙන අපිට සමත හෝ විපස්සනා භාවනාවක් වඩන්න පුළුවන් වෙන්නේ සක්මනකට බහැලා භාවනාවක් වඩන්න පුළුවන් වෙන්නේ ඉතින් ඒ නිසා අපි මේ සීලය, සුතය, සකච්ඡාව අකිතාක් දුරට එන්න එන්න වැඩි කරනවා. ඉතින් මේක සම්බන්ධයෙන් මේ බුරුම හිටපු මහසී සයඩෝ ස්වාමීන් වහන්සේ ප්‍රශ්න කරනවා භාවනාවකට කෙනෙකුට බහින්න සමත හසේ විපස්සනා වශයෙන් නැත්නම් ඉඳගෙන හෝ සක්මන හෝ ඉදින්දා වැඩවලදී තිබියතු අඩුම සීලය කොච්චරද කියලා. සර්වඥාන්සේ වර්ග කරලා නැහැ. කිසිම තැනක මෙච්චරක් අඩුම සීලය තිබිය යුතුයි කියලා කිසිම තැනක නම් කරලා නැහැ. ඒ වගේම කොච්චරක් සුත සුතය තියෙන්න ඕනද කියලා. කොච්චරක් අසුවිරුකම් තියෙනවද කියලා කිසිම තැනක නම් කරලා නැහැ. කොච්චර සාකච්ඡා කරලා තියෙන්න ඕනද කියලා නම් කරලා නැහැ. ඒ නිසා එකෙන් කියන්න බෑ කිසිම කෙනෙකුට තව කෙනෙක් දිහා බලලා Tamanne භාවනා කරන්න බෑ Tamanne මේකට සීලෙ මදි. ඔබතුමාට සුතේ මදි ඔබතුමාට සාකච්ඡාව මදි කියලා කාටවත් කියන්න බෑ. ඒ නිසා මේ සාකච්ඡානුගායිතේ සූතානුගායිතේ සීරණුගායිතේ කාටවත් ඩොක්කක් කනින්න කවුරුත් මනින්න කවුරුත් සුදුසුකම් දෙන්න කරන එකක් නෙමෙයි. හැබැයි ඕනම කෙනෙකුට පුද්ගලිකව හිතාගත හැකි මගේ සීලය තාම මදි කියන එක. ඔක සර්වඥාන්සේ ආදර්ශයක් පිටලා තිබ්බා. චූල සීල, මජ්ජිම සීල, උත්කෘෂ්ඨ සීල අනුව මිනිසෙකුට කළ හැකි උත්කෘෂ්ඨ සීලයක් තියෙනවා කියන්නේ. ඒ අනුව බලනකොට අපිට උද්දීර්ඝ ගමනක් තියෙනවානේ. ඒ නිසා ඕනම කෙනෙකුට කවුරුත් ඇවිල්ලා ඩොක්කක් කරලා වේවැලෙන් ගහලා කියලා නාසනුවක් දාලා ඇදගෙන යන්න ඕනේ ඕනම කෙනෙකුට කියනවා මේට වැඩිය සීලවන්ත වෙන්න පුළුවන්. ඒගොල්ලෝ සුති අතින් බලනකොට ඕනම කෙනෙකුට අපි වගේ හුදී ජනතාවකට හිතා ගන්න පුළුවන් තව ගොඩාක් ඉදිරියට යන්න තියෙනවා. හැබැයි මට මේ භාවනාව කරගන්න තරම් සුතිය මදි කියලා හීනමානයක් ඇති කරගන්න බුදුහාමුදුරු ඉඩක් තියලා නැහැ. ඔය දන්න ටික ඇති හොඳටම. ඇත්තටම කියනවනම් තියෙන්නේ මට නම් පේන්නේ දන්න ටික වැඩි වෙලා තියෙන්නේ. ඔය ටික දන්නේ නැත්නම් ඔරෙඩි ෂෝක් එකකට භාවනා කියලා දෙන්න පුළුවන්. මොකද දෙනෙකුට වෙලා තියෙන්නේ ඕනෑමට වැඩි වෙලා. අර මාළුවට ලුණු වැඩි වෙච්චාම වෙන සිද්ධිය වෙලා තියෙන්නේ. ඊගාට සාකච්ඡානුගායිතය අපිට සුද්ධ කරගන්න තියෙන දේවල් දික්කින් උච්ච කරෝති කංඛං විතරති කියන දෙක තියෙන සැක සංකාවල් දුරුම් කර ගැනීම සහ දෘෂ්ටි ඍජු කර ගැනීම. අපි වෙන විදිහට අදවල් කතා කරපු විදිහට යෝනිසමංශකාරයේ පහල කිරීම සඳහා කවදාකවත් පොත් කියලා හරියන්නේ නැහැ. කවදාකවත් බණහලා හරියන්නේ නැහැ. කවදාවත් භාවනා කළා හරියන්නේ නැහැ. අනිවාර්යයෙන් මෙතෙන්ට ගියාට පස්සේ සාකච්ඡා කරලා ඒක ගැටේ ලියා ගන්න ඕන. ඒ නිසා සාකච්ඡාවේදී තමයි පරණ කානක කුණු කන්දල් එකතු වෙලා තියෙන එකක් කාණ දෙපැත්ත සුදුරා වතුර පාරක් ගහලා ඇරියට පස්සේ කාණුව නැවත වතුර බහින සත්‍යකට පස්සේ රානේ නැත්තම් කාණුව මෙට්ටයි වෙනවයි කියලා කියනවා කාණුව කුණු වෙන්න පටන් අර ගන්නවා අන්නේ කුණු වෙන කාණුවක වතුර ගලන තත්ත්වයටපත් කරන්න අයියෙන් වතුර ගිහිල්ලා බෑ ඒක හොල්ලලා තියෙන මකුළු දැල් කුණු කන්දල් කඩලා සුද්ධ කරන්න ඕනේ ආන් මේ වගේ සාකච්ඡාවක් තියෙනවා යනවා බලනකොට අපිට තව ගොඩාක් සාකච්ඡා කරන්න දේවල් තියෙනවා එහෙම කිරීමෙන් තමයි අපිට ඒ කරපු දේ ඔය කියන සීලය, ඔය කියන සුතය, ඔය කියන සකච්ඡාව හරියනවද නැද්ද කියලා බලන එක තමයි ඉඳගෙන කරන්නේ. ඉඳගෙන ගියාට පස්සේ තමයි තේරෙනවා නම් ආ දැන් මට එන්න එන්න එන්න එන්න බුදුහාමුදුර කියන ප්‍රතිපදාව. අනුභව කිරියා අනුභව ශික්ෂා ටිකෙන් ටිකෙන් කරගෙන යන වැඩේ තේරෙනවා නම් අන්න අර තුනමත් හරි සමතයත් හරි. ඒ වගේම විපස්සනාත් හරියනවා. ඒ නිසා භාවනා කරනකොට කරනකොට මෙතෙක් කල් අපි හිතාන හිටියේකේ දෘෂ්ටි ඍජු වීමකින් මෙන්න මේකයි පුත්‍රජාන වාසේ ප්‍රතිපදාව කියලා කිව්වේ කියන එක වැටහෙනවනම් ඒක දිගේ යන බවත් යනකොට යනකොට කෙලෙස් අඩු වෙන බවත් දන්නවනම් අයිතොට පහම හරියනවා සීලයටත් අවශ්‍ය කරන්නා වූ ධෛර්යය ලැබෙනවා තමන් කරපු දේ හරි බව තමන්ටම වැටහෙනවා එංගම සුතය අහු අසුවිරු ඥානවල නිසා ප්‍රතිපදා වෙන්නේ දෙන්නේ ඍජු වෙනවා නම් ප්‍රතිපදාව නිසා කෙලෙස් අඩු වෙන ගතිය තියෙනවා නම් ඒක දෙක අන්‍යෝන්‍ය වශයෙන් මේ උදව් කිරීමක් වෙනවා. ඒ වගේම සාකච්ඡාවලදී උදු සාකච්ඡා සඳහා නෙවෙයි සාකච්ඡා කරන සමට ඉන්න ප්‍රශ්නේ අදාළ ප්‍රශ්නයක් විශ්ල ගන්න පුළුවන් ප්‍රශ්න සාකච්ඡා කරලා පස්සේ ලොකු බිම්මක් පයින්නවා. සාකච්ඡා නිසා ලොකු බිම්මක් පයින්නවා. ඒ පිම්ම පනිනවයි කියලා කියන්නේ ඊගාට පස්සේ භාවනා කරනකොට පරියංග සක්මන් කරනකොට සතිය පිටවනකොට එන්නේ එන්නේ නමන්න ඒ කරපු සාකච්ඡා නිසා ඇති වෙන ගැම්ම තියෙනවා. ඒ නිසා ඒ වැඩේ අනුග්‍රහිත පහම සම්පූර්ණ වෙනවා නම් ඒ කෙනාට නබෝ කලකින් දෙවන්නේගේ සාතික කිරීමකින් තොරව යෝජනා ශීල කිරීමකින් තොරව Taman යන ගමනේ එන්නේ එන්නේ එන්නේ වංක ගතිය අඩු වෙලා ඍජු ගතිය ඉදිරියට යන ගතිය තියෙනවා. ඉතින් ඒ තාක්කල් අපි බොහොම ආධුනිකයන් වගේ ආධිකාමික විපස්සකයන් වගේ නවකයන් වගේ නැවත නැවත සම්පාදනය කරලා දෙන්න ඕනේ. මොකද අපිට හිතා ගන්න බැරි තරම් මනුස්ස මනසක කෙලපැමිණීමක් සර්වඥාන්සේ පෙන්නලා තියෙනවා. යන බලන අපිට යන්න දිග ගමනක් තියෙනවා. ඒ නිසා මේ ධර්ම දේශනා ක්‍රමය අවුරුදු 2600ක් පරණයි. මේක තමයි ගිය ක්‍රමය. ඉතින් අපි කරන්න හදන එක පුළුවන් තරම් අපේ භාවනා වැඩපිළිවෙලට අනුග්‍රහයක් වශයෙන් ඉදිරියෙන් තියාගෙන ඉන්න එකයි. ඉතින් මේ සඳහා අපි මේ වැඩපිළිවෙල සංවිධානය කරන කාලේ මත විමසීමක් කරනකොට යෝජනා ස්ථිර වුණා මේ රාහුලෝ වාද සූත්‍රය අපි මේකට ඉස්සරහින් තියාගන්නයි. රාහුල කියලා කියන්නේ සර්වචනාංශිකේ පුත්‍රයා. සිද්ධාර්ථ යෝරජුරුවන්ගේ පුත්‍රයා. මේ රාහුල කුමාරයෝ හත් අවුරුදු වයසේදී පැවිද්දට ගෙන ගිය බව සාහිත්‍යකාරෝ දන්නවා. බුද්ධාගමකාරෝ දන්නවා. තොරන් වලක් තියෙනවා. ඒ නිසා ඒක සාමාන්‍ය පුංචි බුද්ධාංකාරය බව දන්න කෙනෙක් තමයි රාහුල කුමාරයා කිරේ කටේ කිරි සෝද යන්න ඉස්සර වෙලා පැවිද්දටපත් වෙලා තියෙනවා. ඊට පස්සේ සර්වඥාන්සේක ඇඟිල්ල එල්ලීලා තමයි ගියේ පැවිද්ද ගන්න. ඉතින් ආවේ නම් බුදලේ ඉල්ලගෙන. රජ රජුරුගුට කෙනුත් අයිති බුදලේ ඉල්ලගන්නයි උසිගැන්නුවේ අම්මා. ඒක තවල් දන්නවා මම හිතනවා මම මේ මතක් කිරීමක් විතරයි කරන්නේ. පස්සේ රාහුල කුමාරයා ගිහලා ඉල්ලුවේ කිව්ව මොකද්ද මට අයිති 10 දෙන්නේ කියලා. ඉතින් රාහුල කුමාරයාගේ වචනය පාවිච්චි කළ පුත්‍රජානන්සේ ගිහිල්ලා අතපත් අතපත් කරා අත්පත් කෙරෙව්වා. සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේට මෙයාට ධර්ම දායාද දෙන්නේ. අම්මා ඉල්ලුවේ රාජකීය දායාදේ. තාත්තා දුන්නේ ධර්ම දායාදේ. දුන්නට මොකද මේ කටේ කිරිසොඳුවත් නැති හිතාගෙන නිකමඩි තණ්ඩ ඇහි මොනේ තියාගෙන හදන වයස රත්තරන් කොළු පැටියෙක්. මේ වගේ තැනකට ගෙනල්ලා දාලා කවුරු හරි දෙන තම්බල දෙන බතක් කාලා එළන පැදුරක බුදියාගෙන ඒ කටයුතු කරනකොට කොච්චර අපහසුතාවයකට ඒ දරුවාපත් වෙන්නද කියලා. ඒකට සරුවචනහන්සේ තාත්තා විදියට තමන්ගේ දරුවා කෙරෙහි තියෙන දක්වන තියෙන ලෙන්ගතුකම කියලා එකක් තියෙනවා බුදුගම මේ පැත්තෙන් තියෙනවා. එහෙම නැත්නම් බුදුහාමුදුරන්ගේ තියෙන සර්වඥතාඥානෙ තියෙනවා. නමුත් සර්වඥන්ති මිනිස්සෙක් නේ. මේ නිසා බුදුජානනාංශ මේ රාහුල කුමාරයෝ ගාවට උදිත් යනවා හවසටත් යනවා වැසිකිලි හොදවට පස්සේ අම්මලා බලන්නේ අපි කක්කපැත්තේ හේතුවට පස්සේ කක්ක හේදිලාද කියලා බලනවානේ. ඒක බුදුහාමුදුරුවෝ පාවිච්චි කරපු වතුර භාජනෙත් බලනවා. ඔක්කොම බලනවා. මොකද ලොකු වගකීමනේ ඉන්නේ. ඉතින් රාහුලවාද සූත්‍ර කිව්වහම ගොඩක් තියෙනවා. ඒ ගොඩේ කොයි එකද ගන්න කියනකොට අපිට එක තුනිය අන්තිමට මහා රාහුලවාද සූත්‍රය. ඒක ටිකක් මුලින්ම මුලින්ම කියපු බණ නෙවෙයි. එහෙන දුරට ධර්මයේ දීලා දැන් තේරුම් ගන්නකටපත් කරලා පස්සේ සඳහන් වෙච්ච සූත්‍රයක්. ඉතින් ඒක නිසා ඒකෙදී රාහුල කුමාරය සෑහෙන කරුණු දාන්නවා වගේ මූලික ඉතිහාසයක් පසුබිමක් සහිතවයි පටන් අරගන්න. ඉතින් ඒක නිසා සමහර කරුණු දැනටම සුතේ තියෙන ඇත්තන්ට තේරෙනවා. දැනටම සුතමේ ඥාන නැති කෙනාට සමහරලා ටිකක් අල්ලගන්න අමාරු වෙන්න ඉඩ තියෙනවා. ඉතින් අපි ඒක ඒ සූත්‍රය තෝරගත්තට පස්සේ අපිට සිද්ධ වෙන්නේ වාඩු පාඩු සම්පූර්ණ කරගෙන කුළු කුළුම් විදියට පොදු කාටත් තේරෙන විදියට ඒක භාවනා උපදේශ ලැබෙන බණහන් රසයකුත් ඇති කරන ධර්ම කරුණුත් ඉගෙන ගන්න ගමනක් කරගෙන යන්නයි. ඉතින් ඒකෙදී මේ රාහුල කුමාරයන් සමග නැත්නම් දැන් කුමාරය කියන්න බෑ රාහුල පුංචාමෘත් එක්ක බුදුජානනාසික තිබුණු සම්බන්ධතාවය පිළිබඳව යම් යම් කරුණු රාශියක් මේ සූත්‍රයේදී හෙළි වෙනවා. මෙතෙක් මේ අපි භාගයට භාගයට ආලා තිබුණ දේවල්. මේ රාහුල කුමාරයෝ දවසක් උදේ බුදුජානනාංශේ පින්නපාතේ වඩිනවත් එක්කම පාත්‍රේ හොදාගෙන බඩතුලේ හංගගෙන දැන් බුදුහාමර පිටිපස්සේ යනවා. මේක හරි ආසහිතන වැඩක් නේ. තාත්තා බුදුහාමුදුරෝ නැත්නම් අපච්චි බුදුහාමුදුරෝ දැන් පුංචි කුමාරයා පිටිපස්සේ යනවා. ඉතින් යනකොට ඒ දැන් අපට දැන් මේ වගේ රටක ඉඳගෙන බුදුහාමුදුරගේ කතා අහනකොට පුංචි ආශාවක් ඇති වෙනවා නේ අනේ කාලේ අපිත් සවැත්නෝර හිටියා නම් අපිත් බුදුහාමුදුරෝ දැක්කනම් අනේ කොච්චර ඇත්තක පින් කරලා තියනවද කියලා දැන් අපි ඉන්නේ ගොඩක් පස්සේ ඊට වෙන රටක වෙන පරිසරයක වෙන සංස්කෘතියක අනේ තිබුණා නම් හොඳයි කියලා හිතෙනවා. නමුත් ඒකේ අපි වගේ මේ පිටගංකාරයෝ එහෙම නැත්නම් වෙන ಜಾතිවංශ නෙවෙයි සාවුල කුමාරයා කියලා කියන්නේ බුදුහාමුදුරන්ගේම ශාක්‍ය වංශේ. රජකම හිටි හිමි කුමාරයා හිටියානම් බුදුහාමුදුරන්ගේලා පැවිදි කරේ සාවුල මේ මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ උපාධ්‍යායන වාසී උනේ. මේ පිටිපස්සේ ඇවිදිනකොට අටුවචාන් වහන්සේ මතක් කරනවා සද්දන් කුලේ ඇතෙක් පිටිපස්සේ ඇත්පැටියෙක් යනවා වාගේ පුදුමාකාර ලස්සනක් මේකේ තිබුණා කිය. ඒ වගේම කේසර සිංහ රාජෙක් පස්සේ සිංහ පොතකෙක් යනවා වාගේ පුදුම තෙදක් තාත්තයි පුතයි දෙනා වෙන්න පාතයක්. නැත්නම් සර්වචන් වහන්සේ රාහුල කුමාරයෝ රාහුල භද්‍ර ස්වාමීන් වහන්සේ පින්න පාත යනවා. එහෙම නැත්නම් ව්‍යාකරෙක් පිටිපස්සේ ව්‍යාකර පැටියෙක් පිටිපස්සේ පිටිපස්සේ යනවා. ඉතින් විශාල හංසෙක් පස්සේ පුංචි හංස පැටියෙක් යන්න වගේ. নানা ප්‍රකාර නිදර්ශන පෙන්නලා කියනවා. කොච්චර සිරියාවක් තියෙනවද? ඊළ පායගෙන එන වෙලාවේ ඊර 10ක්, ඊර 1000ක්, හඳ 1000ක් පෑවා වගේ පුංචි කුමාරයෙක් නැත්නම් පුංචි ස්වාමීන් වහන්සේ නමක් බුදුහාමර පිටිපස්සේ යනවා. යනකොට බුදු ජානන්සේ දැනගත්ත පිටිපස්සෙන් අසවලා එනවයි කියලා පියවර තියාගන්න. බුදුජානන්සේ සාමාන්‍යයෙන් අපි දන්න ක්‍රමේ නැත්තම් බුද්ධ ආචින්න කතා කියලා දෙයක් තියෙනවා. බුදුරජාණන්ගේ චාරිත්‍ර වර්ගයක් තියෙනවා. ඉස්සරහට යනකොට බෙල්ල හරවලා බලන්නේ. ඒක චපල ගතියක් කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. හැරෙන්න ඕනේ නම් හරියට යන්ත්‍රයකින් හැරෙවුවා වගේ සම්පූර්ණ කඳම හැරෙන්න ඕනේ. ඉතින් බුදුචානන්සේ මේ පිටිසරහට යන ගමන් අර විදිහට සම්පූර්ණයෙන් හැරලා බලනවා රාහුල කුමාරයෝ මට රාහුල කුමාරයෝ කියලා කියන්නේ රාහුල පුංචි ආමසෝ පින්නපාත වෙනවා. ශ්‍රී බුද්ධචාන්නාංශේ එතෙන්දී මේ රූත්‍රේ කියෙන්නේ නැහැ. මේ රාහුල කුමාරයන්ගේ හිතේ තියෙන ආඩම්බරේ. මේ රාහුල කුමාරයෝ ඉස්සරහා තාත්තා තියාගෙන තමන් පිටිපස්ස යන පින්නපාතේ ගමනේදී ඉතට ඇති කරගත්ත මාන්නේ දැකලයි මේ සූත්‍රය දේශනා කරේ කියන එක තමයි අටුවාචාර්ය මහන්සලා දෙන අර්ථ කතාව. ඒක අපිට විවෘත මාතෘකාවක් අපිව පිළිගන්න පුළුවන් පිළිගන්න පුළුවන්. අච්චර ලස්සනට වින්දපාත යනකොට අපිට මේ වගේ තැනක ඉඳලා බලනකොට ඒක අපිට පින් ලොකු දෙයක්. අපිට මේ సౌందර්ය දර්ශනයක්. බුදුහාමුදුර තමන් ගති ජාත පුත්‍රයා පැවිදි කරගෙන පිටිපස්සේ පින්නපාත යනවා. එතකොට මේ පුංචි දරුවට ලොකු ආඩම්බරයක් ඇවිල්ලා තියෙනවා. බුදුහාමුදුරන්ට අම්මා යම්මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයක් තියෙනවා මටත් ඒව තියෙනවා දැන්. රාහුල කුමාරයා තමයි බුදුහාමුදුර ගාඩ ගොඩක් ඒ දෙතිස් මහ පුරුෂ ලක්ෂණ වලින් ගොඩක්ම තිබුණු කෙනා. බුදුසෙනේ ශාක්‍ය වංශේ මමත් ශාක්‍ය වංශේ. මම බුදුහාමරෝ අඬ ගහන ගිහිල්ලා පැවිදි කරපු කෙනෙක්. ඒ නිසා මට මේ ඔක්කොම අයිතිය තියෙනවා කියලා අර තමන්ගේ ඒ ලැබුවා වූ භව සම්පatti ටික ආවර්ජනේ වෙලා සතුටින් ආඩම්බරෙන් පිටිපස්සෙන් යන ඇත් පැටියෙක් පිටිපස්සෙන් යන සිංහ පැටියෙක් ව්‍යාඝ්‍ර පැටියෙක් හංස දේනුවක් හංස පොතකෙක් වගේ යන ගමන දැකලා තමයි බුදුරජාණන් වහන්සේ මේ මං ඉස්සලා ප්‍රකාශ කර අවවාදයක් භාවනා කර්මස්ථානයක් දීලා තියෙනවා. ඒකදී කියවෙන්නේ යංකිච්ච රාහුල රූපං. රාහුලේ මේ ලෝකේ යම් තාක් රූප ධර්ම තියෙනවා. රූප කියන්නේ රූපණ වෙනසුළු, ඊත්තු ගුණයන්ව වෙනස් වෙනසුළු. පරිණාම විපරිණාමයට පත්වන යම් තාක් ධර්ම ලෝකේ තියෙනවා නම් යංකිච්ච රාහුල රූපං අතීතනාගත පච්චුප්පන්නං යම් තාක් තිබුණා නම් ලෝකේ පවතිනවා නම් ලෝකේ වෙන්න තියෙනවා නම් ලෝකේ ඒ සියලුම රූප අජත්තං වා බහිද්දාව දැන් මේ මයි ටික මේ මගේ ටික දැන් මගේ කය නැත්නම් මගේ වස්තු බෝදල් ටික මගේ චංචල නිශ්චල දීපල කියනවා මාම කියා ගන්නකොට ශක්තියනවනේ අද ඒ ටික බලනකොට ලෝකේ තියෙනා වූ අනිකුත් රූපත් එක්ක බලනකොට සොච්චමයිනි ගණන් ගන්න දෙයක් නැහැ නේ නමුත් මගේ මුළු ලෝකෙම හැදිලා තියෙන්නේ මේ මම අල්ලගත්ත රූප ටික නිසානේ. ඒක නිසා මට ලෝකේ කොච්චර බාහිර වස්තු තිබුණත් ඒක ලොකු බව මම දැනගත්තා. සංසන්දනය කරන්න බැරි තරම් වස්තු බාහිර තිබුණත් මගේ මුළු සුන්දර ලෝකෙම මගේ හීන ලෝකෙම මගේ සියලු ප්‍රාර්ථනා හැදිලා තියෙන්නේ මම ඒ අජත්ත රූප ටික නිසා. මෙන්න මේ සංසන්දනය බුදුහාම වෙනවා යම් කිසි රාහුල රූපං අතීතනාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධාවා මේ ආධ්‍යාත්මික රූප කියලා අපි මේක සිංහලට හරවන්නේ මගේ ඊට පස්සේ මගේ නොවෙන මේ දෙක අතර අපිට පේන්නේ දෙක වෙන් වෙන්ව හිටකට තියෙනවා කියලා මගේ රූප සහ මගේ නොවන රූප කියලා අපිට ලයිස්තු කරන්න පුළුවන් කියලා අපි මේ වැඩමුළුවේදී ඉගෙන ගන්න හදන්නේ මේ දෙක වෙන් කරන්න බෑ. අජ්ජත්‍යක් නැතුව බහිද්ධාවක් හිටින්න බෑ. බහිද්ධාවක් නැතුව අජ්ජත්‍යක් හිටින්න බෑ. ආධ්‍යාත්මික කියන දෙයට සාපේක්ෂව තමයි බාහිර රූප තියෙන්නේ. බාහිර දෙයට සාපේක්ෂව තමයි ආධ්‍යාත්මික රූප තියෙන්නේ. මේ දෙක අතර සීමාව තන්නේ කර මනෝමයයි. මේ දෙක අතර සීමාව තන්නේ කර මායාවක්. මේ දෙක අතර සීමාව තන්නේ කර හීනයක්. ඒ හීනේ අපිට තේරෙන්නේ අපිට පේන්නේ මගේ රූප බාහිර රූප වලින් පැහැදිලිව වෙන් කරන්න පුළුවන් කියලා. ඒ යනවා තමයි අපි බුදල් ලියන්නේ. ඒ යනවා තමයි අපි මායින් මරියාදාවල් ලියන්නේ, ඔප්පු ලියන්නේ, තිරප්පු ලියන්නේ, වල්මක්කාරවන් උරුමක්කාරකම් දෙ ඔක්කොම දෙන්නේ පණවාගත්ත සීමාවක හැටියට. මොකද බුදුරජාණන්සේ ඒක මෙතන පැහැදිලිව කියන්නේ නැහැ. නමුත් ඒක අපිට තේරුම් යයි, තේරුම් යන්න ඕනේ, අය සදා කටයුතු කරන්න ඕනේ. ආධ්‍යාත්මික රූප කියලා දෙයක් තියෙන්න බෑ බාහිර රූප නැතුව. සාපේක්ෂව වැඩ කරන්න. බාහිර රූප කියලා જાතියක් තියෙන්න බෑ ආධ්‍යාත්ම රූප නැතුව. නමුත් අපිට මේ දෙක මේ විදිහට සංසන්දනයක් වෙලා පේන්නේ අපිට වෙන්නේ වෙනම ලයිස්ට්යක් තියෙනවා. ආධ්‍යාත්ම රූප වෙනම ලයිස්ට්යක් බාහිර රූප කියලා. ඉතින් ඒකට තියෙන අභියෝගය තමයි මේකේ සීමාව මොකක්ද කියලා. අජත්ත බහිද්දා සීමාව මොකක්ද කියලා බැලුවොත් එහෙම දෙයක් නිර්වචනය කරන්න බෑ. ඒ නිර්වචනය කරන්නේ ඒ ලියන නීති පොතේ හැටියට වගන්තිය හැටියට නිර්වචනය කරලා තමයි ඔප්පුව ලියන්නේ. නිර්වචනය කරපු ਸਰවසාධාරණ මොනම සීමාවක්වත් ලෝකේ නැහැ. ඒක ඔක්කොම මනෝමූලිකයි නැත්තම් හිතලුවක් හීනයක් මොකක්ද මේ වැඩ කඩළු බෙදාගෙන දෙපා වෙලි බෙදාගෙන නඩු කියාගෙන නටන්නේ ඔන්න පනවගත්ත සීමාවකට අන්තිමට හැම සීමාවකම දුක පිණිස පිහිටනවා. මේක ඔක්කොම අපි මැරෙන්නේ අපි උපදින්නේ ඉස්සෙල්ලා අජත්ත වෛද්‍ය කතාවක් අපිට තිබුණා. අපි මැරිලා ගියාට පස්සේ චත්ත වෛද්‍ය කතාවකුත් නැහැ. අවුරුදු 6ක් විතර වෙනකන් අපිට තිබුණෙත් නැහැ. ඊට පස්සේ තමයි ඔන්න මගේ වැයි කිය මගේ කොටා වෙන් කර ගන්න හදන්නේ. ඉතින් මේ නිසා රූප දෙවිදියකට තව බෙදන්න පුළුවන් විදිහට අජත්ත වෛද්‍ය කියන. ඇතුළත රූප පිටතට රූප. ඊට පස්සේ එන ඕලාරිකං වාසුකුමං වා කියලා. ඕලාරික කියලා කියන්නේ මේ ඉඳුරන්න පේන. ඉඳුරන්න ඇහෙන. ඉඳුරන්න දැනෙන. සුකුම රූප જાතියක් තියෙනවා. ඒ ඉඳුරන්න ගෝචර නොවේ. දැන් මේ ඉඳුරන්න ලස්සන දිග කතාවක් තියෙනවා. මේ ඉඳුරන්න අහුවෙන රූප, ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, ගන්ධ රස පහස ඇහැට රූප වංච කරන බව, කනට ශබ්ද වංච කරන බව, නායට ගඳ වංච කරන බව, දිවට රස වංච කරන බව, රූප ස්පර්ශය බාහිර රූප වංච කරන බව බටහිර ලෝකයක් දැනගෙන ඉඳලා තියෙනවා දැන් අවුරුදු 200කට ඉස්සර වෙලා. අපි තනකොලයක් අග තියෙන පිණු බින්දුවක් දිහා බලනකොට එක කෝණකින් බලනකොට දෙයි තුන පේනවා පොඩ්ඩක් යාට ගිය ගමන් දෙයි තුන නැති වෙනවා. එතකොට පේනවා වතුර බින්දුවක සුදු ආලෝකයේ දෙයි තුනක් කිරීමේ හැකියාව එකම කෝණක විතරයි තියෙන්නේ. එකම වේලාවක විතරයි තියෙන්නේ. පොඩ්ඩක් යාට ගිය ගමන් නැහැ. මේ නිසා විද්‍යාව බටහිර හදාගත්ත දේ ඇහැට පේන දේ විශ්වාස නැති නිසා කැමරාවක් හොයන්න සිද්ධ වුණා. බටහිර විද්‍යාවට. ඇහැ නියෝජනය කරන කැමරාවක් හොයන්න සිද්ධ වුණා. ඒ වගේම කනට ඇහෙන දේ දෙසරයක් ඇහුවොත් එකම දේ. කවදාකවත් එකම නෙවෙයි. මේ නිසා ඒකට සිද්ධ වුණා ශබ්ද ස්ථාවරකරන පටිඝ කිරීමේ යන්ත්‍රයක්. නාසයට දිවට කයට අද අපි වෙලා තියෙන්නේ මේ විද්‍යාවේ මේ හිඳුරන් එහෙන් කලින් දිවෙන් ආසෙන් සිටින චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාහන ප්‍රසාද, ජීව ප්‍රසාද, කාය ප්‍රසාද විනෝන බාහිර යන්ත්‍ර ටිකක් හදාන තියෙනවා. මිනිස්යාද කොච්චර පාහර තුච්ච නොකෑමන තත්ත්වයකටපත් වෙලා තියෙනවද කියනවනම් මිනිස්යා තව කෙනෙක් ඇහෙන් දකින්නට වැඩිය තව කෙනෙක් අත්ත චිත්‍ර ෆොටෝ එක පිළිගන්නේ. තව කෙනෙක් කියන වචනයට වැඩිය පටිගත කරපු වචනේ නීතියට පිළිගන්නවා. තව කෙනෙක් කියපු දේ ගන්ධ රස පහස ඔප්පු කරවදී උසාවිය පිළිගන්න මනුස්සයෙක්ගෙන් දෙන්න වැඩි. මනුස්සයා ඒ තරම්ම තමා විසින් නිපදවා ගන්න ලද උපකරණ වලට දාස වෙලා ඉවරයි. ඒ මොකද හේතුව අපේ බාහිර සංඥා අපේ ඉඳුරන් චපල කරන බව, වංචා කරන බව, චාටු කරන බව අපි දන්නවා. ඒ නිසා බාහිර ලෝකයේ යන්ත්‍රෝපකරණ හදාන යන්ත්‍රෝපකරණ විශ්වාස කරා දැන් මිනිස්සු කියන දෙයක් අහන්නේ. උසාවියට ගිහිල්ලා මම දැක්කයි ඌට වැඩි ෆොටෝ එකක් පෙන්නුවොත් පැහැදිලිව පිළිගන්නවා. උසාවියට කියලා මේ මාචා මේක කිව්වා දැක්කට ඇහුණයි කියනකට වැඩිය රෙකෝඩ් කරපුවා කියලා දුන්නොත් පැහැදිලි පිළිගන්න. ඒ නිසා බටහිර විද්‍යාව සහ බටහිර ලෝකයේ සහ ආසියාකරයේ දෙකම මේ ඕලාරික සුකුම දේවල් වලදී ඉන්ද්‍රයන් යම් ප්‍රමාණයක් අපි අත්දකිනවා. එක එකනාගේ ඕලාරිකකම අනුව සුකුමකම අනුව එක එකනට දකින්න පුළුවන් රූප ගත්තොත් රූප තරංග මෙන්න මෙච්චරක් එක්කෙනෙකුට දාගන්න පුළුවන් අනිත් එක්කනට ටිකක් පුළුවන් අනිත් අඩුවෙන් පුළුවන් ශබ්ද ගත්තාම බල්ලන්ට හොඳට ශබ්ද එනවා වහුලන්ට අමතුම ශබ්දයක් ඇහෙනවා අපිට ඇහෙන්නේ ගන්ධ රස ගඳ ගත්තාම මිනිස්සු මිනිස්යාගේ ඇස් දෙක උඩ තිබුණාට බල්ලගේ නාසය ඉස්සරහින් තියෙන්නේ මොකද ওই ජීවත් වෙන්නේ ගඳෙන් නිසා නාසය උංගක් සුවිශේෂිතයි අපිට තේරෙන්නේ නැහැ අපිට බල්ලෙක් ගෙනියන්න වෙනවා ඩ්‍රග්ස් අල්ලන්න හොරකම් අල්ලන්න බල්ලෙක් ගෙනියන්න වෙනවා. මොකද බල්ලගේ විඳීම වැඩි. ඒ වගේම රස රස පරීක්ෂකලට අපිට වැඩි තේරෙනවා. පහසේදී උරගයන්ද දිව බිම තියලා තමයි යා බල්ලගන්නේ. අපිට වැඩි ඒගොල්ලන්ට මේ පහස තේරෙන නිසා මේ ඕලාරික සුකමකම අපට වැටහෙන කොටස සහ නොවැටහෙන කොටස කියලා විශාල වෙනසක් තියෙනවා මෙන්න මෙතන කොතෙන්ට යනකම් වැටෙනවද කොතනින් යහට වැටෙන්නේ නැද්ද කියන එක ජීවිතයක් ඇතුළත වෙනස් වෙනවද නැද්ද කියන එකයි මේ යෝග ජීවිතය අපි බලන්නේ ආනපන ගුරුහුසු විලාදේ වැටෙනවා යම් මට්ටමකට සිහු වුණාට පස්සේ නොවැටෙනවා අපි කොච්චර මේක පටලවා ගන්නවද කියනවනම් යම් මට්ටමකට සිහු වුණාට පස්සේ ආනපනේ නෑයි කියලා විනිශ්චය කරනවා ඒ තරමටම මේ ඕලාරික සුකුම දෙක අපිවමත් කරනවා. බුදුජානනාංශ කියන නිසා ඔබ ඕලාරිකයි කියලා දකින දේට සාපේක්ෂව සුකුම කියන එකක් තියෙන බවත්. ඊටාම සියුම් දේ සියුම් බව තේරෙන ඕලාරික දේට සාපේක්ෂව බවත්. රූපයක මෙන්න මේ පැතිකඩ දෙක දැනගන්නයි කියන්නේ. දැන් විද්‍යානුකූලව කියනවා නම් ඒ තරංග ආයාමේ සහ තරංගයේ ලකුණු දිහා බලනකොට රූප වලට යන වර්ණ තරංග තියෙනවා ශබ්ද තරංග තියෙනවා ගඳ රස පහස ඒක එක තරංග වලින් ඇහැට වෙන්නේ 6යි ශබ්ද වලට වෙන ටිකක් ගඳ ටිකට වෙන ටිකක් ඊට පස්සේ රේඩියෝ තරංග එක්ස්රේ තරංග ගොඩාක් જાති වලට යනවා එතකොට මේ සූක්ෂම තරංග පැත්තට මිනිස්සයා ගියාට පස්සේ ඒක විද්‍යා විශාල දියුණුවක් විදියට පෙන්වන්න හදනවා නම් සරුවචන්සේ මුළු පරාසියම දැකලා කතා කරන්නේ. සරුවචන්සේ එක්ස්රේ යන්ත්‍ර හොයාගෙන ඒක නැත්තම් මේ ගයිකර් කවුන්ටර් හොයාගෙන කෙරුවා නෙවෙයි හිත දියුණු කරලා කෙරුවේ. එතකොට ඒ අත්තු කියන බුදුහාමුදුරුවෝ මැජික් තියනවා කියන. කිසිම මැජික් එකක් නැහැ. අපි මේ ගොරෝසු රූප වලට විතරක්මත් වෙලා ඉන්නේ නැතුව එකක් අල්ලගෙන ගොඩාක් දේවල් බදා ගන්න යන්නේ නැතුව එකක් අල්ලන ඒකේ ගොරෝසු තත්වයේදී බල බලා ඉන්නකොට සත්‍ය ආදී ධර්ම වැටෙනවා කිතා සියුම් තත්වලට යනවා. ඇහැට පේන රූප පිළිබඳව විශේෂඥ ඥාන පහළ කරනකොට දිබ්බ චක්කු ඥාන පහළ වෙනවා. කනට ඇහෙන ශබ්ද පිළිබඳව හොඳට විශේෂඥ ඥාන පහළ වෙනකොට දිබ්බ සෝත ඥාන පහළ වෙනවා. මනසේ අපිට දන්න ටික හරහා යටි මනසට යන්න පුළුවන් වුණොත් එයාට ಪರಿචිත්ත විඥාන ඥාන පහළ කරගන්න පුළුවන්. තියෙන දේවල් නමුත් මේ කාමයේ නිසා ඉන්ද්‍රම් පිනවීම නිසා අපිට කවදාකවත් මේ ඕලාරික රූප ටික අතහැරලා සුකුම රූප පැත්තට යන්න වෙලාවක් නැහැ. ඉතින් ඒක නිසා අපි සුකුම රූප පැත්ත දන්න කෙනාට වැඳලා ඒ කට්ටියට ඉන්ද්‍ර ඉර්ධි බල ප්‍රත්‍යහාරයේ තියනයි කියලා මහා গুপ্ত ශක්තිය තියනත්තු කියලා අපිට තියෙන හැකියාව උරගා බලන්න නැතුව හැදිච්ච කට්ටියට වැඳ වැඳ අහනවා මට ලබන ආත්මේ කොහොම වෙනවද ඊගාව මේ මේ දවසේ කොහොමද ලග්න පලාපල අනම්මනම් කිය කිය දඟලනවා අපිට මේ දෙකටම අයිති තියෙන බව දන්නේ නැහැ. ඒ නිසා සර්වචාන්සේ රාහුල කුමාරට කියනවා රූපවල තියෙන ඕලාරික සුකුම කියලා දෙකක් <clears throat> දෙකම දැනගන්න. ඊට හීනං වා පනීතං වා කියන රුචි අරුචි කියලා දෙකක් තියෙනවා. හැම රූපයකම හැම මිනිස්සුකටම ආවේනික රුචි අරුචි තියෙනවා. අපි හිතන මගේ රුචිකම තමයි ਸਰවව්‍යාපී ලෝකෙටම රුචි දෙයි කියලා කවදාවත් නැහැ. තව කෙනෙකුගේ රුචිකම මට අරුචියක් වෙනවා. මගේ රුචිය තව කෙනෙකුට අරුචියක් වෙනවා. බත් කන්න ඉස්සර වෙලා බත් පිඟාන රුචි බත් කාල බඩ පිරුණාට පස්සේ බත් පිඟාන එපා වෙනවා. එනිසා මේ රුචි අරුචි දෙක උදේට හවසට වෙනස් වෙනවා. බුද්ධලයා පුදුරට වෙනස් වෙනවා. භූගෝලීය තැන් තැන් වල හැටි වෙනස් වෙනවා. හීන ප්‍රණීත කියලා රූපේ තියෙන විශාල වෙස් මාරුවක්. බුදුජානක කියන එකට අවදි වෙන්න ඒ හින ප්‍රින්ට බව අර කිට්ටුව සහ ඈත කියලා දැන් අපි ඉන්න විශ්වය පිළිබඳව අපිට යම් දැනුමක් තියෙනවා. ඒ වුණාට අපි දන්නවා මේ විශ්වයට එහා ඈතට යන්න යන්න යන්න ගොඩාක් දේවල් තියෙනවා කියලා. ඒකනේ මේ මතු පිට කට්ටේ අපි අඩි අඩිය දෙකයි දාන්නේ ගොවිතැන් කට මාංශය ගන්න අඟල් 8යි. ඊළඟ කයින මනුස්සයා ටිකක් දානවා. මේක ඇතුළට ඇතුළට යන්න ගියාම සම්පූර්ණ ලෝකයක් තියෙනවා. එතකොට මේ රූපේ ඇතුළත කිට්ටුවේ සමීපේ සහ ඈත කියලා සම්පූර්ණ දෙකක් තියෙනවා. මෙන්න මේ විදිහට රූපේ පැතිකඩ 11ක් ඕනම රූපයක තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ රාහුල කුමාරට කියනවා. යං කෙන්චි රාහුල රූපං අතීතනාගත පච්චුප්පන්න ඕලාරිකං වාසුකුමං වා ඊනං වා පනීතං වා යන්දුරේ සම්තිකේවා අජ්ජත්තං වා බහිද්දං වා නේතං වම නේසෝමස්මි නමේසෝ අත්තාති යතා භූතං සම්මප්පඤ්ඤාය දත්තා දැන් මේකෙදී අපි ගත්තොත් මේ රාහුල කුමාරට කියපු පණිවිඩය තියෙති අපි ගත්තොත් අපි අර ප්‍රශ්නයක් අද මතුවුණා අතීතනාගත පච්චුප්පන්නාගම වර්තමානයේ අපිට තේරෙනවා රූපේ දැන් ඉස්සරහ පිටට ආපටික පේනවා ඒ නිසා අපි පිළිගන්නේ වර්තමානයේ විතරයි. ඒක කොහොම හිටින්න ආවද කියන එක හෝ ඒක අපි බැලුවට පස්සේ ඒකට මොකද වෙන්නේ කියන එක අපිට ගෝචර නැහැ. ඒ නිසා අපි දන්නවනම් දන්නේ නැත්නම් මට ආස්වාදයක් දෙන්නේ. නැත්නම් මම අයිතිවාසිකම් කියන්නේ මේ වර්තමාන තියෙන රූප වල විතරයි. ඒක කාලමානයේ දිහා බලනකොට අපි දෙකක් අතන එකක් අල්ලනවා. ඊගාවට අතීතනාගත අජත්තංගා බහිද්දා කියොත් අභ්‍යන්තර රූපේ මම ඒවා සුඛයි සුභයි ආත්මයි කියලා ගන්නවා. බාහිර රූප නම් මේවා අනිච්චයි දුක්ඛයි අනාත්මයි ඒක මගේ නෙවෙයි. මට පාලනය කරන්න බැරි බව පිළිඅරගෙන ඉවරයි. මම මේ කියන්න හදන්නේ බාහිර රූප සම්බන්ධයෙන් අපි දැනටවත් නිවන් දැකලා. දුකක් දෙනවා නම් භාවනා කරන්න ඕනේ නම් අනිච්ච දුක්ඛ අනත්තන් තියෙනවා නම් තියෙන්නේ අජ්ජත්ත කියලා අල්ලගත්ත ටිකේ විතරයි. බාහිර රූප පිළිබඳව අපිට සාකච්ඡා කරන්න ඕනේ නැහැ. මොකද අපිට ඒකට බැඳීමක් ඇති වෙලා නැහැ. ඒකට ඕලාරික අංශකමං ආහිවව ඕලාරික විච ගොරෝසු රූප වලින් විතරයි අපිට දුක එන්නේ. ඒ ටික පිළිබඳව අපිට භාවනා කරන්න වෙන්නේ සුකුම රූප පිළිබඳ භාවනා නොකලත් කළත් අපිට දුකක් දෙන්නේ. අපිව පිළිවන් නිවන් දැකලා ඉවරයි. හීනම් ප්‍රණීතං කියලා අපිට මනාප රූප සහ අමනාප රූපක තියෙනවා. මේ මනාපයි කියලා අල්ලගත්ත ටිකෙන් විතරමයි දුක දෙන්නේ. පෙමතෝ ජායති සෝකෝ. අපි යමක් අල්ලලා නැත්තම් ඒකෙන් දුකක් ඇවිල්ලත් නැහැ නිවන් දකින්න ඕනෙත් නැහැ. ඒ වගේම යන්දුරේ සම්තිකේවා ඈත තියෙන රූප අපිට ප්‍රශ්නයක් නැහැ. දැන් අපිට මෙහි ඉන්න වෙලාවේදී මෙතෙන්ට ටොනඩෝ එකක් ආවොත් අපිට හරි අවුලක් වෙනවා. බණ කියන්න හම්බ වෙන්නේ නැහැ. අපි නමුත් මේ වෙලාවේ ටොනඩෝ එකක් තිබුණාට නිව්සීලන්ත වගේ රටක ගාලල්ලා ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ අපිට මේ වෙලාවේ. ඒක එනේ නිසා දුක එනවනම් එන්නේ සන්තිකේ ටික විතරයි. ඒ නිසා අපිට দূරේ සිදුවෙන සුනිසුලඟකින් හෝ ඉනිකන්දකින් ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා බුදුජානකයන් සඳහන් කරනවා මේ 6 11න් ඔබ පහක් අල්ලනවා හයක් අතාරිනවා. මේ අල්ලගන්න පහෙන් තමයි දුක එන්නේ. අල්ලගන්න පයමත් විතරයි භාවනා කරන්න ඕනේ. ඔබ අනෙක් හයකින් දැනටවත් නිවන් දැකලා ඉවරයි. ඒක හැබැයි පිටන්නේ නැහැ. මොකද ඒ තරම් අපිට දුක් දෙන ප්‍රදේශය අපි තලනවා, පෙරනවා, අපි නිතරම අතතිගත කරනවා, අසහනයටපත් කරන නිසා අපිට මේ හයකින් දැනටමත් නිදහස් බව දැනගන්න නම් සුතමේ ඥානෙ ඕනේ. ඒකත් හැබැයි යෝනිසමංස්කාරට දාලා අල්ලන්න වෙනවා. එහෙම නැත්නම් අපි හිතනවා මේ නිවන් දකින්න මුළු ලෝකෙම රූප භාවනා කරලා ඉවර කරන්න ඕනේ. නෑ අවශ්‍ය නෑ. අවශ්‍ය කරලා තියෙන තමන්ට දුක් දෙන, වද දෙන, අදාළ වෙන, ගෝචර වෙන රූප ටික විතරයි. එතකොට ඒක මේ කාරණේ තේරුම් ගත්තොත් යමක් අදාළ වෙනවා නම් යම් මොහතක යම් තැනකදී ඒ ටික විතරයි අපිට සංසාරේ හදන්නේ ඒ ටික විතරයි භාවනා කරන්න ඕනේ අදාළ නැති දේවල් පිළිබඳව නිවන් දැකලා ඉවරයි මේ විදිහට 11ක් පෙන්නලා සර්වඥාන්සේ කියන රාහුල කුමාරයාට යථා භූතං සම්මප්පඤ්ඤාය දක්කබ්බ මනානෝණින් දත යුතුයි ඇති හැටියට මේ ලෝකේ තියෙන ගොඩාක් දුක් කරදර වලින් කාරණාව දැනගන්නකොට අපි භාවනා කළ යුතු අපිට දුක් දෙන රෝග ටිකක් බවත් යෝගේ ගොඩාක් තියෙනවා අපිව දැනන්නවත් අල්ලලා නැහැ නිට්යයි සුඛයි සුබයි කියලා අල්ලලා නැහැ නිසා ඊට සාපේක්ෂව අල්ලගත්ත කුණු කන්දලේ ඒකත් මම කියන්නේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා කියන්න පුළුවන්කමක් තියෙනවා නම් ලෝකෙම නිවන් දැකලා ඉවරයි ඒ නිසා අපිට මේ සංසන්දනයෙන් පේනවා අපි අල්ලාගත්තේ නැති රූප සම්බන්ධව දැනනපත් මම නෙවෙයි කියලා ඉවරයි. මගේ නෙවෙයි කියලා ඉවරයි. මගේ ආත්මෙ නෙවෙයි කියලා ඉවරයි. ඒක ප්‍රසිද්ධයි. අන්න ඒ ටික ලෝකයේ 99.99999ටත් වැඩි. දුක් දෙන රූප ටික බින්දුව බින්දුව බින්දුව දශම එකක් විතර වගේ තියෙන. ඒකෙන් තමයි අපිට මෙච්චර දුක් දෙන්නේ. ඉතින් අර ටිකට සලකපු තාලට මේ ටිකට සලකන්න පුළුවන් නම් මේකත් නිදහස්. රූප පැත්තෙන් කල්පනා කරන්න තියෙන එකයි. ඉතින් ඒකට ඒ කියන යථා භූත ඇති හැටිය සම්මප්පඤ්ඤාය සිහිනුවණින් දැකීම සඳහා ලෝකේ පටන් ගන්න බෑ කියන එකයි බුදුහාමරගේ මතය. මේ සම්බන්ධ මුළු ලෝකෙ තියෙන ඔක්කොම රූපවල දිග බලලා බලල බලලා පාට බලලා ඒ ගුරුත්වාකර්ෂණය බලලා යොව කර කර ඉන්න බෑ. මේ ටික දැනගන්න බුදු නුවණින් මේ වැඩේ පුංචි කරලා පෙන්නනවා. කරගන්න පුළුවන් පරිශ්‍රණයක් මට්ටමටපත් කරගන්නවා. ඒක නිසයි සරුවචන් වහන්සේ අපට සර්වඥතා ඥාණයෙන් මේක සියල්ල දැකලා ඔබ පෘථග්ජනයෙක් විදිහට ඔබට මෙන්න මේ අභ්‍යාසයයි කරන්න තියෙන්නේ. ඒක කරනකොට මේ සංසන්දනාත්මක දැනුම හිතේ තියාගනින්. ඔබ කවදා හරි ඒක ඔප්පු කරලා පෙන්නනවා. ඒ සඳහා පරිශ්‍රණයට භාජනය කරන්නේ අත්දැකිය හැකි උරගා බැලිය හැකි උදාසීන අරමුණ. ඉතින් මේ විදිහට රාහුල පුංචි කුමාරයන්ට ආම්දුරන්ට බුදුආමර කියනවා යං කිච්ච රාහුල රූපං අතීතනාගත පච්චුප්පන්නං වා අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුඛමං වා ඊනං වා පනීතං වා යන්දුරේ සම්තිකේවා නේතම් මම නේසෝ හමත්මි නමේසෝ අත්තාති යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨප්පං රූප පිළිබඳව රාහුල අතීතනාගත පච්චුප්පන්න වේවා ඇතුළත වේවා පිටත වේවා ගොරෝසු වේවා සියුම් වේවා ළඟ වේවා දුර වේවා ප්‍රිය වේවා අප්‍රිය වේවා මේ රූප පිළිබඳව ඇති හැටියට මනානුවණින් දත යුතුයි කියලා. ඒතර පුංචි රාහුල හාමුදුරුවෝ බුදුහාමුදුරන් ගහන රූප ගැන විතරද මේ විදිහට දැනගන්න ඕනේ. රාහුල කුමාරගේ තියෙනවලු යගේ විමසුන්නුවණක් මාරි ප්‍රඥාවක් තිබිලා තියෙනවා. ඒතර බුදුජානක කියනවා රූපත් වේදනත් සංඥාත් සංස්කාරත් විඥානත්. එතකොට වෙන්නේ මොකද්ද? දැන් රූප නෙවෙයි. ඒක තව ශේස්ත්‍ර හතරකුත් එකතු කරන පස්සේ කොට ගන්න බැරි විශාල මාතෘකාවක් එනවා. මනුෂ්‍යෙක් විසින් යථාභූත දතේතු. මනානෝනෙන් දතේතු. එතකොට රාහුල පුංචාමරණ මතක් වෙනවලු බුදු කෙනෙක්ගෙන් මේ වගේ උපදේශයක් ලැබපු කෙනෙක්. තවදුරටත් ගමට ගිහිල්ලා විඳ වාද කරලා කාලය ඇති වැඩි මොකද්ද මම මෙහෙම ගහක් අයින්න ගිහිල්ලා භාවනා කරන්න ඕනේ. මේ කියපු දෙයට බුදේ ප්‍රහල අහමුදු බොහොම අනුගේ උපදේශ වල බොහොම ගරු කරන කෙනෙක් නේ. ඒකට ඒත දග්ගපාලියෙන් සම්මාන ලැබලා තියෙනවානේ. අනුගේ උපදේශ ලැබීම සම්බන්ධයෙන් ශාසනයට හොඳම ආම්දුර විදිය. එහෙම ගහක් වලට ගියා භාවනා කරන්න ගත්ත දැන් බුදුහාමර කියපු දේ. හැබැයි දැන් පේනව නේද? මේ රූප පිළිබඳව සම්පූර්ණ ලෝකේ භාවනා කරන්න වේදනා පිළිබඳව සංඥා සංස්කාර විඥාන ඔක්කොම ගන්න ගියාම අපි මහ මුදට වැටිච්ච කූඹියෙක් වගේ අපිට අල්ලා ගන්න බැරි ශේෂ්ත්‍රයක අතරමං වෙනවා. අද සිංහල බෞද්ධයන් තන්නේ කර අසරණ වෙලා ඉවරයි. ඒගොල්ලෝ ඔක්කොම හිතන මුළු රූප පිළිබඳව සියල්ලම දැනගන්න ඕනේ. වේදනා සංඥා සංස්කාර දැනගන්න ඕනේ කියලා දැන් ලොකු අසරණ වීමකටපත් වෙලා මුදට වැටි කූඹියෙක් වගේ වෙලා. දොඩම් ගෙඩියක් වටේ ඇවිදින කූඹියෙක් වගේ කොච්චර ගියත් කෙලවර කරගන්න බෑ. හැබැයි මේක බුද්ධාගංකාර නොවෙනාට මේක ප්‍රශ්නයක් නෑ. මේ සම්ප්‍රදායන කුල අපේ බෞද්ධයන්ට වෙලා තියෙන වැඩක්. ඒගොල්ලෝ මේ බුදුචාන් වහන්සේ දීපු මේ අවවාදය ඒක තමන්ට දරා ගන්න බැරි මාතෘකාව පාඩපත් කරගෙන දැන් ඒ තමන්ගෙම අභියෝගයට යට වෙලා මැරලා තියෙනවා. මෙන්න හොඳ වෙලාවට මෙතෙන්ද රාහුල මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පිටිපස්සෙන් එනවා. එනකොට බලනකොට රාහුල හම්දුරෝ ගහක් මුරටලා ඉඳගෙන පින්න පාත පැත්තක තියලා භාවනාව. රාහුල කුමාරයාගේ උපාධ්‍යයන් වහන්සේ තමයි මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ නිතරම බලනවා. මේ දරුවචනාංශේ කියනලා සාසෙන් බාර දුන්න කෙනෙක්, මඩ දුන්න කෙනෙක්, කුමාර සැප විඳපු කෙනෙක්. ඒක නිසා මෙයාගේ අඩුම කඩම ටික සපෙලා දෙන එකත් මගේ යුතුයකමක්. ඒ වගේම මෙයාට පාර හරියට කියලා දෙන්නත් ඕනේ. පුංචි එකක්. මේක කියලා දෙන්නත් ඕනේ. සාර දිරවන්න බැරි ආහාර භාගයට තම්බලා දිරවන්න පුළුවන් විදිහට හදලා පොඩි කාඩ කවනවා වගේ. කාර්කෘත සාංශේ සාමාන්‍ය ශාසනයේට සංඝයාට මවක් වගේ කටයුතු කරලා තියෙනවා. සාරිපුත් හාමුදුරුවෝ දකින්නවා රාහුල හාමුදුරුවෝ මොකද කරන්නේ කියලා. මෙහා දැන් මුළු ලෝකෙම තියෙන රූප 11 ආකාරයට බලන්න උත්සාහ කරනවා. වේදනා 11 ආකාරයට බලන්න උත්සාහ කරනවා. සංඥා සංස්කාර විඥාන මේක කවදාවත් කෙලවර කරන්න බැරි වෙනවා. බුදුරජාන් වහන්සේට විතරයි පුළුවන් නම් චින්තාමේ වශයෙන් හරි අල්ලන්න පුළුවන්. ඒත් ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. ඒ නිසා රාහුල හාමුදුරුවෝ ගාවට සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා රාහුල ආනාපාන සතිය කිරුවොත් ඔක්කොම හරි කියලා. ආනාපාන සතිය කරනකොට ඔක්කොම හරියනවා කියලා. ඉතින් ඒක ඇත්තටම භාවනා කරන ඕනම කෙනෙකුට කන්න කොඳුරන්න වටින දෙයක්. මේ ඔක්කොමලා හිතලා තියෙන්නේ කර්මස්ථාන 40ක් තියෙනවා 40ම කරන්න ඕනේ. ආනාපානෙත් මුල සිට අග දක්වාම කරන්න ඕනේ. ත්‍රිපිටකේ ඔක්කොම කටපාඩම් කරන්න ඕනේ. සියන ශිල්පද සේරම අරස කරන්න ඕනේ. ඒක ලියවල අරණ්‍යගත වෙන්න ඕනේ. පැවිදි වෙන්න ඕනේ. ඒ කෙරුවත් මේ බුද්ධ ශාසනය බෑ. මෛත්‍රී බුද්ධ ශාසනය තමයි නිවන් දකින්න පුළුවන් කියන කට්ටියට තමයි බෞද්ධය කියලා කියන්නේ. ඒ අමනකම් පහක් තියෙන බෞද්ධිකා. ඒක ගොඩ ගන්න බෑ. කොට ගන්න බෑ. ඉතින් යාට කියලා දෙන්න නම් මෙන්න මෙතනින් පටන් ගනින්. ওই ගොඩාක් තිබුණාට මේ පුංචි දේ දැනගත්තාම ඔක්කොම හරි කිව්වම අයියෝ. ඊහෙතරම බුද්ධ ආගම පුංචි කරලා දෙන්න පුළුවන්ද කියලා දැහෙන්න එහෙම කියන කටියට දොස් කියනවා. ඒ වුණා මොකටද මෙච්චර අභිධර්මයක්? මොකටද මෙච්චර පොත් ගොඩක්? මොකටද මෙච්චර විනයක්? මේ සේරම කරේ කියන්නේ. ඉතින් අපිට මේ වගේ දවස් 5 6ක වැඩ පිළිවෙලකදී ඔක්කොම කරට දාලා ඔළුව අවුල් කරන එක නෙවෙයි කරණ තියෙන්නේ මේ සාරිපුත්තු සාන්ති කියපු විදිහට මේ ආහනාපානේ වගේ එකක් කරනකොට ওই සියල්ල සම්පූර්ණ වෙනවා අය කියන ප්‍රමාණ කළ හැකි. Tamanට සීමා කරන්න පුළුවන් වැඩකින් පටන් ගත්තොත් එහෙනම් අපිට හම්බෙච්ච කාලේ සාධනීය පියවර කීපයක් තියන්න පුළුවන්. අපිට මෙච්චරක් කරන්න තියෙනවා ඒකේ සීමාවල් මොනවාක්වත් නැතුව කිව්වොත් මගදී මැරෙනවා. ඒකට ඔය ෂේක්ස්පියර් කතාවක් කියලා මම හිතන්නේ පස්සේ නම් මට කිව්වා ටෝල්ස්ටෝයි කතාවක් කියලා මොකක් හරි කතාවක් තියෙනවා මේ එකම පන්තියේ යාළුවෝ දෙන්නෙක් ඉඳලා එක්කෙනෙක් උපදිසාපතිවරයෙක් නැත්නම් දිසාපතිවරයෙක් වෙනවා අනිත් එක්කන හිඟන්නේ බවටපත් වෙනවා දෙන්න සුවදායි ඉතින් උපදිසාපතිවරයා ඒ ප්‍රදේශයේ තියෙන ඉඩම් ඕන කෙනෙකුට දෙන්න හැකියාව තියෙනවා ඉඩම් කච්චියට පවත්නවා ඉතින් අර යාළුවා කල්පනා කරලා කරලා මොන දී කිරුවත් හරියන්නේ නැහැ. පස්සේ හිතනවා යාළුවා මගේ යාළුවා ගාවට ගිහිල්ලා ඉඩමක් කිල්ල ගන්න කියලා. මෙයා දැනට කුලියට ඉන්නේ. ඉඩමකුත් නැහැ. පස්සේ මෙයා යනවා යාළුවා හම්බෙන්න. යනකොට යාළුවා හම්බ වෙනවා ඉඩම් කච්චේකදී. දිශාපතිතුමා වැඩ අධිකයි. මම මේ යාළුවා කියලා කියනවා මං ආවනේ සමා වෙන්න ඕනේ. මේ මට පොඩි උදව්වක් කියලා කියනවා මට කරන්න පුළුවන් දෙයක් නම් තියෙනවා කියන්න. අනේ මට ඉඩම් කැල්ලක් දෙන්න අපා. ඇත්තටම ඔයාට ඇප්ලිකේෂන් පුරවලා නැහැ. නමුත් මේ යාළුකම නිසා මම ඉදමත් දෙන්නම්. අන්ති හිර යාළුවානේ. ඔයා කැමැතිද කොච්චරකටද? ඔයා ඒ ඉදම වටේ රවුමක් ඇවිදලා ඉන්න. ඒ ඉදම ඔයාට දෙනවා. හැබැයි 75ට මං ඊළඟ කච්චිතේ වහලා යනවා. ඊට බහුනොත් මට කරන්න දෙයක් නැහැ කියලා. ඒ මනුස්සයා කරන්නේ ලොකු ඉදමක් ගන්න ඕනවට වටේට ඇවිදින හැන්දෑවේ 4 වෙනකොට තේරෙනවා උගක් දුර ගිහිල්ලා තියෙන ඉතුරු පැය ඇතුළත ගියේ නැත්නම් ඉඳන් මොකක්වත් හම් වෙන්නේ නැහැ. එහා පැත්තෙන් දුවගෙන එනකොට heart attack එකක් හැදලා මැරලා වැටෙනවා. ඉඳන් කච්චිරේ වතන තිරාපත්තුමා කච්චිරේ වහලා ගෙදර යනවා. කවෙන්ද කල්පනා කරනවාට යාළුවාව ඉල්ලුවා මොනවක් දෙන්න බැරි වුණා කියලා ඇවිදිනකොට ඈත කොනක මැරලා ඉන්නවා. එයා ගිහිල්ලා කියනවා "ගේ තණ්හා වැඩිකම නිසා ඌපියවි රියන් හතරක ඉඩමක් විතරයි කියලා වලක් කපලා රියන් හතර එක දාලා වහලා නිකන් ඉන්නවා." ඒක ප්‍රමාණ කරන්න බැරි ප්‍රදේශ අල්ලගන්න පටන් ගත්තට පස්සේ මගදී heart attack හැදෙනවා. දන්න කොටසක්, කලහගේ කොටසක් අල්ලගන්න අපි හිතන එක හීනමානට දානවා අපෝ ඒක බෑ. මේ මුළු ලෝකෙම සරුවච්ච වෙන්න හදනවා කියලා. මුංජි කොටස මොකද්ද කියලා දන්නේ නැත්නම් ඒ මනුස්සයා පුදුමාකාර අසන තත්යකටපත් වෙනවා. මහා මුදට වැඩි කුඹියක් වගේ. ඒ නිසා මේ සියල්ලෙම රූප පිළිබඳව, වේදනා පිළිබඳව, සංඥා සංස්කාර විඥාන පිළිබඳව සියල්ලෙම සාරය ගන්න අපි මේ ආනපානය කියන අරමුණ නිමිත්ත සංඥාව ලකුණ ආඩේ පාවිච්චි කරනවා. ඒක කියන්නේ නිවන නෙවෙයි. ඒ අනුව බැලුවොත් පස්සේ අපි ගත්තොත් අපි දවල් සාකච්ඡා කරා අතීතනාගත පච්චුප්පන්න කියනකොට අපිට අල්ලන්න පුළුවන් වෙන්නේ ආනාපානේ වර්තමානික විතරයි. වර්තමානික කිව්වට වර්තමානයේ අතුරුදාපු අයිස් කැලලක මතු පිටට ආව කොටස වගේ කෑල්ල විතර අපිට අහුවෙන්නේ. ඒක 10න් එකයි. ඇටි හරියක් තියෙන්නේ වතුර යට. ඒ වගේ තමයි ආනාපානේ අහුවෙන වර්තමානයේ අහුවෙන කොටස ඊටාම පුංචිත්යි. ගොඩාක් යට තියෙන්නේ. ඒක නිසා අපි ඊතරම භාවනා කරනවා අහුවෙන ටික. ගොරෝසුට දැනෙන නාස්පුඩු පුරවාගෙන යන ආස්වාද ප්‍රසආස අතනේර අල්ලගන්න උත්සාහ කරාට පස්සේ මේ මතුවෙන ආනාපානයේ කොතනක සිට පැමිණෙන්නේ දැයි බලන බැලුමට අපිට කියත හැකි අති අනාගත වශයෙන් බලනවා. එන්නත් ඉස්සෙල්ලා ලැහත් වෙලා ඉන්නවා. දැන් මෙයා කොහේ ඉඳලාද මේ එන්නේ කියලා බලන්න. ඊට පස්සේ ඉවරුණාට පස්සේ මේක කොහොමද ඉවර වෙන්නේ කියලා බලන්න අතීත වශයෙන් බලන්නත් පුළුවන්. නමුත් ස්වභාවයෙන් නම් හිතේ තියෙන වර්තමාන වශයෙන් බලන එක තමයි. අතීතයයි මුලයි බලන්න පටන් ගත්තට පස්සේ ඒක කතාවක අවසානේ නෙවෙයි කතාවක පටන් ගන්න. මොකද බලන්න බලන්න සියුම් සියුම් දේවල් පේන්න පටන් ගන්නවා. එතකොට යාට තේරෙන පටන් අරගනවා අපි මෙතෙක් කල් හුස්ම කියලා බලලා තියෙන්නේ මොකද්ද? මේ මතු පිට පිටකොන්ද විතරයි වලිගය දැකලත් නැහැ ඔළුව දැකලත් නැහැ. ඒ දෙක බලන්න නම් මධ්‍යස්තෙන් පටන් අරගෙන මධ්‍යහ්නෙන් පටන් අරගෙන මැදින් පටන් අරගෙන මුල අග කියන දෙකට යන්න ඕනේ. බුදුසසුනේ දීලා තියෙන ඉලක්කම තමයි අපි මුල මැදාගේ 1 2 3 දානවනම් 2 1 3 තමයි භාවනා දිගහැරෙන ක්‍රමය. දෙකෙන් අල්ලන්නේ මැදින්. අල්ලන එකට යනවා. ඊට පස්සේ තුනට යනවා. 1 1 3 ක්‍රමයට තමයි දියුණු වෙන්නේ. මේ ක්‍රමයට යන්න පටන් අරගත්තත් ඒ හොඳට ඕමැටි භාවනා දියුණු කරගන්න. වෙන මොකක්වත් නෝනේ නෑ. අහුවෙන්නේ මැද කියලා විතරක් දන්නවනම් මම එන්නේ එන්නේ එන්නේ පුරුදු කරලා මේ කොහේ ඉඳලාදයි මේක එන්නේ කියලා ආනපනේ මුලට බලන්න ගත්තොත් අනිවාර්යයෙන් මේක අගට ගෙනියනවා. මේක මජ්ජේ සූත්‍රයේ වගේ තැන්වල සර්වචන්සෙ පෙන්නනවා. අපේ හිත වැඩිම ගියොත් මුලමැද දෙක දකි. ඒ දෙක තමයි අන්ත දෙක. ඒ දෙකේ නිවන නෑ. නිවන තියෙන්නේ අගේ අග කියන්නේ ගෙවෙන තැන, ක්ෂය වෙන තැන, නිරෝධ වෙන තැන. ඕක තමයි නිරෝධ සත්‍ය කියන්නේ. ඒ නිසා මැද බලලා මුල බලනකොට ඒ හිත නිරෝධය දකින්න සුදුසු වෙනවා. කිලිම නිරෝධය දකින්න බෑ. ඒක නිසා හුස්මක මුලමඳාක බලන්නේ. ඊට වැඩි හරි ලස්සනයි මේ අජත්ත වෛද්‍යා බෙහෙදේ. අර මුලදී මතක් කරනකොට මට හිතුණා මෙතෙන් කට්ටිය අඳ ගන්න යන්න ඕනේ කියලා. නමුත් මම මෙතනදී විනාඩි කීපයක් ගන්න බලනවා. ඒ ධර්ම සාකච්ඡා කරපු ටිකක් මම මතක් කරනවා. අපි ගෙදර සාමාන්‍ය ඉන්න වෙලාවක අපි මුළු ලෝකෙම තියෙන ප්‍රශ්න ඔළුවේනේ. ඒක බුදුරජාණන්සේ කියන්නේ මේ හරකා බල්ලා ඌරා එළුවා ගෙදර ඉන්න සත්තු ඔක්කොම අපි බලන්න ඕනේ. උත්සව යුතුයකම් අම්මලා දාස්ලාගේ වැඩේ තේරවත් බලන්න ඕනේ. අර ගෑණි මේ ගෑණි කියනවා අහන්නත් ඕනේ. අත්‍තරම් මුතු මැණික් ටික එක පරිස්සම් කරන්නත් ඕනේ. එකක්වත් නැහැ නිකන් අරස වෙනවා. ඒ නිසා අපි දවස පුරාම ඉන්නේ මේ කාම ගුණයන්ට යට වෙච්ච පහිදින කඹරන දාරියෝ. ඔය කොච්චර කොච්චර දේවල් කරත් ඔය එකක්වත් ඕකේ ලහරිබු මාත්‍රාවක් මරණ මොහොතට උදව් කරන්නේ අපිට කොච්චර හරක් හරක බාන මුකා හිටියත් කොච්චර වස්තු අම්බ කරලා තිබුණා කොච්චර දෑදේ හිටියත් මරණ මොහොතේ මාරයල වරෙන් කියනට යන්න බෑ කියන්න බෑ කෙනෙක් නැහැ. අපි මන්ත්‍රීතුමාගේ ලියුමක් ගෙනෙන්න එහෙම නැත්නම් දහ අපේ මායා කරන්න මාරයට නැත්නම් කඩුවක් වනාලා පෙන්නන්න ඒක දැන ගිය කියන්න බෑ. ඒ වරෙන් කියන ප්‍රමාණය විතරයි. ඒතර මොකක්වත් නැහැ. ඒක නිසා අපිට තේරෙන්න තේරුම් ගන්න වෙනවා. මේ මුළු ලෝකෙම පැදුරලා යන ජීවත් වුණාට එකකවත් සුද්ධ අයිතියක් අපිට නැහැ. අන්තිමට මේ පොළොවට පස්සලා යන එක විතරයි වෙන්නේ. ඉන්නකම් හැබැයි අපේ ඉන්න පළාතට මැස්සෙක් වහන්න දෙන්නේ නැතුව අපි රැකගෙන ඉන්න හදනවා. ඒක නිසා ඊතරතොර ජීවත් වෙන ජීවිතයේ පෘථග්ජන ජීවිතයේ කාම ගුණයන්ගේ කද්දාව සීමාව දන්නේ නැති මිනිහට පුතඥය කියලා කියනවා. දැන් රාජ්‍යයක් කරන රජ කෙනෙකුටත් එපා වෙන යාට අල්ලපු රාජ්‍ය අල්ලන්න ඕනේ. මේදී ලැබිච්ච මිනිහට ඇතිවීමක් නෑ අර ඒක අල්ලන්න. ඒ නිසා අපි ඉතිරිති පැතිරිච්ච ගතියෙන් කාම ගුණ කියලා කියනවා. කාට හරි තේරුම් මැරෙන්නේ ඉස්සෙල්ලා යකෝ මේ කොච්චර මේව හම්බ කරත් මරණදී මේක අනිත් පැත්තට වැඩ කරන්න වැඩියෙන් හම්බ කරපේක වැඩියෙන් මරණයට බයයි. ඒකට බුදුහාම කියන අප්‍රිය දායාදේ කියලා. ඒ හම්බ කරපේක ඉතුරු කරලා යන්නේ එක කවදාහකත් ඌට ඕන කෙනෙකුට නෙවෙයි දායාදේ දෙන්න වෙන්නේ. හතුරෙකුට දායාදේ යන්නේ ඒක හොඳටම පේනවා මරණ මොහොතේ. වස්තු යන්නේ කැමති කෙනෙකුට නෙවෙයි. ඒකල ඒ මනුස්සයා අර මනුස්සයාගේ මරණේ ළඟා ලබා කරලා දීලා ළඟා කරලා දෙන්න මට්ටමකට මේ වස්තුව අපිට හැරෙනවා. ඒ නිසා කාට හරි හේතුනොත් මේ වස්තුව තියෙන එකේ මේකේ ප්‍රෝජනයක් අරගෙන පැත්තකලා භාවනා කරන්න ඕනේ කියලා අපි කියනවා අබිනිෂ්ක්‍මණය කියලා. ඊගේ අතහැරනවා කියන්නේ. බය වෙන්න එපා මේ මං කියන්නේ දැන් ඕගොල්ලොත් ඉන්නේ කොහොමවත් අතහැරලානේ. දවස් 6කට හරි. හිතෙන්නේ නැහැ මොකද ගී ගෙදර යටි ඔළුව තියෙන්නේ ගී ගෙදර වෙන්නේ නැති කොහොම හරි මේකටත් කියන්නේ අතහැරීම තමයි. අතහැරලා මෙහි ආවයි කියන්නකෝ. දැන් මෙහි ඇවිල්ලා ඉඳගත්තට පස්සේ මොකද වෙන්නේ? අර ගුණ කන්දල් සේරම ගෙදර හිටියටත් වැඩිය ඔළුවේ. ඒක පුදුමාකාරයි බුදුරජාණන් කියනවා කාම සංඥා කාම ගුණයන් අයින් කරව ගමන් කාම සංඥාවල් බැට දෙන්න ගන්නවා. ඉතින් එනකොට මෙච්චර ඔළුවේ හිතවිලි තියෙන බව අපිට තේරෙන්නේ නැහැ. මෙච්චර කකුලේ ඇඟේ අමාරු තියෙන බව තේරෙන්නේ නැහැ. මෙච්චර මේ කුරුළු සද්දවලි භාවනා කරන බව තේරෙන්නේ නැහැ. ඉතින් ඉන්නකොට කුරුළු සද්ද හොඳයි. විහාර පස්සේ මොනම සද්දයක්වත් ඇහෙන්න බෑ, මයිලක් හෙල්ලෙන්න බෑ, අහල පහල තියෙන කුණු කන්දල් සේරම ඔළුවේ දෙයියනේ ගෙදර හිටියනම් හොඳයි කියලා හිතෙනවා සාධාරණයි ඒකට කියන්නේ කාම ගුණ ප්‍රතිෂ්ඨේප කරපු ගමන් කාම සංඥාව වද දෙනවා අපි හිතාගන්නම් එන්නේ අනේ ගෙදර තියෙන කුණු කන්දලේ ආවට පස්සේ මෙහෙදි නිකන් සැපක් නිදහසක් විවේකයක් කියලා සම්පූර්ණ අනිත් පැත්තට ඒ නිසා භාවනා කරන්න ආපු ලෝකයා ලෝක දෙකක් මැද හිර වෙනවා කාම ගුණ සහ කාම සංඥා දෙක අතරද දැන් ගෙදර ගියාට පස්සේ ගෙදර කට්ටිය hina වෙන්න බලා ඉන්නවා. යානේ භාවනා කරන්න ගෙනාවද ගෙනල්ලා. හරි ගියාද? දැන් ඒකට උත්තර දෙන්නත් එපායි. එතකොට රෝල් දෙක මැද හිර වෙලා හොදි බහිනවා මෙතන ඉඳලා. ඒක නිසා බුදුජානක කියන ඔබ කාමයේම ජීවත් වෙනවා නම් ඔබට කාම සංඥාවේ ධර්මකම තේරෙන්නේ නැහැ. කාමයේ පොඩ්ඩකට අතහැරලා පොඩ්ඩක් පැත්තකට ගිහිලා ඇස් දෙක වහගෙන ඔබට තේරෙයි. ඔබ මෙතෙක් හඳ කරපු කාමයේ නෙවෙයි ඔබට වද දෙන්නේ කාම සංඥාව. කාමයේ පිළිබඳ තියෙන කාම ඡන්දේ. ඒ වස්තු වල හේව නැලී. ඒව පිළිබඳ දෝංකාරේ. ඉඳගත් ගමන් දෙනවා. දැන් මේ දෝංකාරය එන එක කෙනෙකුගේ පුද්ගලික දෝෂයක් නෙමෙයි. අපි අවුරුදු කෝටි ගණන් පුරුදු කරපු දේ ඒක ගැම්ම. දැන් බුදුචාන්ස කියනවා මේක නැතිකරන්න ඒක ගැන කල්පනා කරලා කරන්නත් බෑ. ඵලයන් කිවට යන්නෙත් නෑ. ඒ වෙනුවට හිත දාන්න කියලා කියනවා. අත්දකින්න පුළුවන්. වර්තමානයේ දැක ගන්න පුළුවන්. උරගා බලන්න පුළුවන් අරමුණ. ඒක කියනවා රූප ආරම්මණය කියලා කියනවා. රූප කර්මස්ථානයි කියලා කියනවා. ඉතින් ඒකට තමයි මේ කය දැන් ආනපානේ ගන්න. අන්න ඔතෙන් දෙනකන් ආපු පිටිසක් වශයෙන් මම මේ දැනුව පාවිච්චි කරලා මේ අජත්ත වහිත වේදේ විතර කරන මේ ඥානানন্দ සාංශේ වරක දක්වපු නිදර්ශනය කියලා. දැන් අපි ඇවිල්ලා වාඩි වුණා මෙතන. ආරණ්‍ය සංඥාවක් නෙවෙයි තියෙන්නේ කය. මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නේ. මම හොඳට පట్టල වෙලා සමබර වෙලා සැහැල්ලුවට වාඩිලොට අපි හිතමු චිත්තක්ෂණයකට හරි අත්දැකපු ඇත්තෝ ඇති නමුත් මං චිත්තක්ෂණ කියලා හිනවා අපේ හිත හිතයි කියලා මම දැන් මෙතන කියන එකේ අනේ මම දැන් සුවසේ කය සංපත් කරලා ඒ සුවතාවය ඒ සමබර භාවය ඒ සැහැල්ලුකම හිත හිතයි කියලා එතකොට මේ මිනිස්යාගේ කාම ගුණත් නැහැ හිතේ කාම සංඥාවක් නැහැ. මම දැන් මෙතන ඉන්නවා වෙනවා හිඳිනවා භාවය. ඔන්න ටික තමයි හිතට එන්නේ. මම දැන් ඉන්නවා. ඕනනම් ඔක තව ඩිංගිත්තක් කියන්න පුළුවන්. මැරිලා නැති බව තේරෙයි. ක්ලාන්ත වෙලා නැති බව තේරෙයි. අසීයෙන් නැති බව තේරෙයි. ඒක හොඳටම කියනවා දැන් කාම ගුණේ නෙවෙයි හිත තියෙන්නේ කාම සංඥාවේ නෙවෙයි කියලා. දැන් මෙන්න මෙතෙන්ට ගෙනාවු කෙනා, gedare ඉන්නකොට මුළු ලෝකෙම පැතුරු දිගාරින් ඉඳපු කෙනා. අරණ්‍යයට ආවට පස්සේ අරණ්‍ය අල්ල ගන්න හදපු කෙනා ලෝකේ අතහැරලා අරණ්‍ය ඇල්ලුවා. අරණ්‍ය සංඥා දැන් තියෙන්නේ කයනේ. එතකොට මොකද්ද අජත්ත බහිද්දා සීමාව? එතකොට අජත්ත බහිද්ද සීමාව වෙන්නේ හැම. හැමෙන් පිට දේවල් බහිද්දා ඇතුළත දේවල් අජත්ත. ඒක බුදුජානකයන් විස්තර කර විස්තර කරන්නේ උද්ධං පාදතල අදෝ කේශමත්තක තච පරියන්තම් පුරං අස්සය. අසුචිනේ පච්චවේකති. පාතලයෙන් උඩ කිස්වලෙන් යට හැම පිළිකෙව කොට ඇත්තා වූ ඇතුලේ මේ තියෙන දෙසිසක් කුණක බලන්නේ කියලා. එතකොට සීමා වෙන්නේ අපි හැම. එතකොට හැමෙන් පිට ටික බහිද්දා කියලා කියනවා. හැමෙන් ඇතුළත අපි අජ්ජත් කියලා කියනවා ලොකු ජයග්‍රහණයක්. එතකන් අපේ හිත තියෙන්නේ කයේ. අන්න ඔහම තියාගෙන ඉන්නකොට ඒ කෙනාට මේ මැරිච්චි නැති බව ඉඳ ගිහිල්ලා නැති බව ක්ලාන්ත වෙලා නැති බව තේරෙන්නේ කොහොමද? අත්දකින්නේ කොහොමද? වැටහෙන්නේ කොහොමද? වැටෙන ක්‍රම දෙකක් තියෙනවා. දෙකෙන් වඩා ප්‍රකට දෙය තමයි ක්‍රියාශක්තියක් තියෙන තැන තමයි අපිට පණ තියනවා කියලා තේරෙන්නේ. ක්‍රියාශක්තිය තියෙන තැන තමයි අපිට නිින්ද කියලා නැහැ කියලා තේරෙන්නේ. ක්‍රියාශක්තිය හිත තියෙන නිසා තමයි අපි දන්නේ ක්ලාන්ත වෙලා නැහැ කියලා. ක්‍රියාශක්තියට තමයි ආස්වාස් ප්‍රසවාසය කියලා කියන්නේ. වායෝ පොට්ටබ්බ රූපේ කියලා කියනවා. ඒක කියලා තියෙනවා. දැන් හුස්ම ගන්න තාක්කල් මම මැරිලා නැහැ. හුස්ම ගන්නා තාක්කල් මට නිින්ද ගිහිල්ලා නැහැ. මේ හුස්ම තියෙන තේරෙන නිසා මට ක්ලාන්ත වෙලක් නැහැ. එතකොට යාට තේරෙනවා මේ කයේ හිත තියාගෙනකොට මේ ක්‍රියාශක්තිය දිහාට හිත ගියා යනවා නම් උඩුකයේ තමයි ක්‍රියාශක්තිය තියෙන්නේ. මුළු ඇඟ පුරාම වායෝ පොට්ටබ්බ ධාතුව වැඩ කරන්නේ. ඒක වැඩ කරන්නේ මයිනමක් අදිනවා වගේ උඩුකය. ඉතින් මේ කෙනා මේ වායෝ පොට්ටබ්බ ධාතුව නැත්නම් ආශ්වාස ප්‍රශ්වාසය විශේෂණය කරන අදහසින් ඒකට විතරක් හිත තියලා අපි හිතමු යාගේ හිත උඩුකයට විතරක් ගියයි කියලා. ඒසොට යටිකය වහිද්දා වෙනවා උඩුකය අජත්ත වෙනවා. දැන් අජත්ත වහිද්දා වීම උඩුකයට විතරක් කියලා. මේකට හරියටම හිත ගියාට පස්සේ ඕන කෙනෙකුට හිතා ගන්න පුළුවන් යටිකය නැතුව උඩුකය පා වෙනවා වගේ තේරෙනවා. යටිකයේ දැනුම නැතුව යනවා. ඒකට අජ්ජත් උඩුකය විතරයි. බහිද්ද යටිකය විතරයි. අපි හිතමු මේක හරි ක්‍රමය කියලා හිතාගෙන මේකට ඉස්සරහට මේ අගියයි කියලා. ඒ උඩුකය හොඳට හිත තියාගෙනකොට මොකක් හරි ක්‍රමයකට යාට හිතුනොත් මේ උඩුකය වැඩියෙන්ම හුස්ම රැල්ල වදින්නේ කොහෙද කියලා. හුස්මේ හිත කෙනෙකුට තියෙන කෙනෙකුට නම් ඕන නාසිකාග්‍රේ නැත්තම් උඩුතොලේ අවුවේ. පිම්බි මැකිලෙන් බලන කෙනාට නම් උදරච්ඡදී කම්පන චංචල තේරේ. කොහොමද ශෝෂණ පද්ධතිය අල්ලගෙන එක තැනක් විශේෂණය වෙනවා. දැන් මෙතනට හිත කියයි කියලා හිතන්න. අපි නිදර්ශනයක් වශයෙන් ගමු දකුණු වම් නාස්පුඩුවේ පිටියේ ආශ්වාස ප්‍රශ්වාස වෙයි. දැන් ඒක අජ්ජත් වෙනවා බහිද්දා කය වෙනවා යටි කය උඩු කය දෙකම බහිද්දා. හැපෙන තැන විතරක් අජ්ජත් වෙනවා. දැන් ඒක දිහා බලා ඉන්නකොට ආශ්වාස ප්‍රශ්වාසයේ මැද කැල විතරනේ තේරෙන්නේ. මුලයි යකයි තේරෙන්නේ නැහනේ. දැන් ඒකට විතරක් හිත ගියාම ඒක අජ්ජත් වෙනවා මුලාක දෙකක් පහිද්දා වෙනවා. එතකොට යාගේ හිත කොච්චරක් ආනපනෙ හිටලා සතිය වැඩි වෙන්න වැඩි වෙන්න සමාධිය වැඩි වෙන්න වැඩි වෙන්න එකලස වැඩි වෙන්න වැඩි වෙන්න අජ්ජත් කියන ප්‍රදේශේ පුංචි පුංචි පුංචි පුංචි පුංචි පුංචි වෙනවා. ඉතින් මේක බය වෙන වැඩක්. මේක එනකොට ක්ලාන්ත වෙනවා. මේක එනකොට සීවිකල් වෙනවා. දැන් එන්නේ එන්නේ එන්නේ අර ඊළඟන තියුණ පැදුර නෙමෙයි පොංචට එන්න පටන් ගන්නවා. ඉතින් ඒකට විශාල ශ්‍රද්ධාවක් ඕන. විශාල සුතමේ ඥානයක් ඕන. විශාල ලෑස්තිලා යන ගතියක් ඕන. විශාල ඔය ඉතිසල අත්දැකීම් රාශියක් ඕනේ. අපි හිතමු මෙතෙක් කරා සාර්ථකයි කියලා. දැන් ආස්වාසය අල්ලනවා. ඒකේ දන්නවා පටන් ගන්න තැන අහුවෙන්නේ නැහැ, මැද අහුවෙනවා, ඉවර තැන අහුවෙන්නේ නැහැ, ප්‍රස්වාසයේ මුල අහුවෙන්නේ නැහැ, මැද අහුවෙනවා, අග අහුවෙන්නේ නැහැ. ඕක දිගේ අල්ලගෙන අල්ලගෙන යනවා කියලා හිතමු. ගිහිල්ලා ගිහිල්ලා හිතනද අද්දකපුවටත් ඇති නමුත් මම නිකන් තර්ක ඥානෙට කියනවා මේ හුස්ම නොදැනෙන තැනට ගියයි කියලා. දැන් කෝ අජත්ත බයිද්ද සීමාව. එතෙන්දී ක්ලාන්ත වෙනවා ඔළුව නලවන්න පටන් ගන්නවා ඔක්කක්කාර වෙනවා බය වෙනවා හිත නින්දට වැටෙනවා මේක නිකන් සුළුසුළුකට අහුණා වගේ ගොරෝසු හුස්මේ ඉඳලා සියුම් හුස්මට යන්න යන්න යන්න යන්න ඔය අජත්ත වෛද්‍ය සීමාව පුදුම විදියට අසරණ වෙනවා ඒ නිසා හුඟ දෙන්නේ නැගිටලා යනවා එහෙම නැත්නම් හයියෙන් හුස්ම ගන්න හදනවා එහෙම නැත්නම් නින්දට වැටෙනවා එහෙම නැත්නම් ආනපානේ මට හරියන්නේ නැහැ අපා මම බුද්ධානුස්සති ටිකක් කරන්නද කියලා අහනවා මෛත්‍රී භාවනා ටිකක් කරන්නද කියලා අහනවා. එහෙම නැත්නම් අනිච්ච දුක්ඛ නැත්නම් භාවනා කරනකොට ආනපනේ හරියන්නේ නැහැ නේ කියනවා. හරියන්නේ තියෙන උප්පරිම හරි ගිහිල්ලා තියෙන්නේ සුතේ නෑ. දන්නේ නෑ. කමඨාන සුද්ධ වෙලා නෑ. ඉතින් මොකද වෙන්නේ? අර අච්චත්ත බයිද්දා කියන සීමාව අසීමාවක් වඩපත් වෙනවා. අපි හිතමු යම් කෙනෙකුට සුතමේ ඥානෙ ලැබුණා, කමඨාන සුද්ධ වුණා, දැන් එයා දන්නවා ගොරෝසු ආස්වාසයට වඩා හොඳයි මධ්‍යස්ථ ආස්වාසය. මධ්‍යස්ථයකට වැඩි වෙනවා සුකුම ආස්වාසය. ඒකල කියලා නොදෙනී යනටත් ගිහිල්ල ඉවර වෙලා හිත ක්ලාන්ත කරගන්න නැතුව අපිරිය කරගන්න නැතුව බය වෙන්නේ නැතුව මේක දිහා බලන්න හිතයි කියලා. හොඳට හිත දාලා බලන්න දැන් කෝකද මම කියන්නේ කොයිද කියලා. සීමාවක් නැහැ. අජත්ත වෛද්‍ය හොයන්න බලන්න සීමාවක් නැහැ. මේක කතා කරන්න බලන්න අපිට වචන නැහැ. ව්‍යාකරණයක් නැහැ. පුදුමාකාර අසරණ වීමක් වෙනවා. නමුත් මේ තමයි භාවනාව පටන් ගන්න තැන. මෙතෙන් තමයි භාවනාව පටන් ගන්න. ඉතින්ට එන්න මේ අපි බැඳගෙන තිබුණ සීමා වැට කඩලු සීමා මරියාදාවල් ගෙවාගෙන ගෙවාගෙන මෙතෙන්ට එන්න ඔච්චර මොහොතක් ගවුවත් ඒ අමුඩ ගහන්න ඕනකමක් නැහැ. හරියට පරියන්ක දෙකක් කෙරුවොත් ඇති. ප්‍රශ්නේ තියෙන්නේ භාවනාව හරියනකොට වැරදුණයි කියලා හිතනවා. වර්ධිනේව හරි ගියයි කියලා හිතනවා. ආනපන තුනී වේගෙන එනකොට හයියෙන් හුස්ම ගන්න. එහෙම නැත්නම් නැගිටලා යනවා. එහෙනම් හිතන ඉන්නට වැටෙනවා. එහෙනම් හිතන බාහන හරියට දන්නේ නැහැ, වැරදුනා දන්නේ නැහැ, සමතේ දන්නේ නැහැ, විපස්සනා දන්නේ නැහැ කියලා සැක කරනවා. මේ කොහොම කපාගෙන මෙන්න මේකයි මේ බුදුරජාණන්සේ රාහුල හාමුදුරන්ට කියේ මේ අජ්ජක්ත බයිද්දා කියන දෙකෙන් තමයි පටන් ගන්නෙ. පටන් අරගන්න එක ප්‍රශ්න කරපන්. නැවත නැවත බලපන්. බලාන බලාන ගියාට පස්සේ මේ අජ්ජත් බහිද්දා දෙක නෙවෙයි. ඒ දෙක ඇතිකන සීමාව පවා. අස්පනා පිට මේ ජීවිතේදී මෛත්‍රී බුදු දහමෙන් ඉඳ ඉස්සෙල්ලම ත්‍රිපිටකේ නොදැනගෙන හිටියට මුළු විනයම නොදැන හිටියට ලෝකෙම අතහැරියේ නැති වුණාට පෙන්නලා දෙන්න පුළුවන් අතහරින්න පුළුවන් කියලා බුදුහාමක ප්‍රතිපදාවදී කියනකොට බුදුරජාණන්සේ කියන විදිහට කෙලෙස් ගෙවෙනකොට ඒකට අනුග්‍රහ කරන්න දාන්න. ඒ අනුග්‍රහ කරන්න දන්නේ නැහැ අසුවිරු ඥාන නැත්තම්. දන්නේ නැහැ ධර්ම සාකච්ඡා කරේ නැත්තම්. දන්නේ නැහැ මේ ඉතිසල වරද්දාගෙන තිබුණ නැත්තම්. නිසා මේ සේරමත් ඇවිල්ලත් අරදින්ට ඉඩ තියෙනවා. මේ ටික දැනගෙන ගිහිල්ලා කවදා හරි මේ සීමා මරියාදාවල් හරහා වැටකඩලු හරහා භාවනා ඉගෙන ගන්න ගියොත් බුදුජානනාංශයෙන් පෙන්නනවා මිනිස්සුෙකුට විතරයි ඇදහිල්ලක් තියෙන මිනිසෙකුට විතරයි මේක කරන්න පුළුවන්. අහම්බෙන් වුණොත් නෝල් බඳින්න වෙයි. පිස්සු ඇදේ. ලෙඩ වෙයි. ඉතින් ඉතල මේ ඉන්න ඔක්කොමලා මේක අත්දකලා තියෙනවා හැම වෙලාවෙම මේක ප්‍රතික්‍රියාව කරලා තියෙනවා. ඒක නම් මට 100 200ක් විශ්වාසයි. අපි මේ බණ කියන්නේ අපි මේ නැවත සාකච්ඡා කරන්නේ මේක භාවනා හරණ නැවත නැවත එනකොට හොඳට බලන්න මේ අජත්ත බහිද්දා සීමාව පටන් ගන්නකොට කොන්ක්‍රීට් බැම්මකින් ඔය බර්ලින් තාප්පේ වගේ පටන් ගන්නවා. කරගෙන කරගෙන කරගෙන යනකොට පුංචි වෙන්න පුංචි වෙන්න කොහෙන් නැති වුණාද කොතන නැති වුණාද දැන් අජත්ත බහිද්දා කොහෙද මමයා කොහෙද මොකක්වත් වෙන්න බෑ රාහුලවාද සූත්‍රයේ බුදුජානක සඳහන් කරලා තියෙනවා අජත්ත පඨවි ධාතු බහිද්ධා පඨවි ධාතු. අපි ගමුක වායෝ ධාතුව කියලා. අජත්ත වායෝ ධාතු බහිද්ධා පඨවි ධාතු වායෝ ධාතු පඨවි ධාතු වායෝ ධාතු රේවේසා. අජත්ත වායෝ ධාතු බහිද්ධා වායෝ ධාතු වායෝ ධාතු රේවේසා රාහුල. මේ බාහිරේ තියනවා කියන වායෝ කොටසක් තියෙනවා. අජත්ත වායෝ කියලා කොටසක් තියෙනවා. සීමා මරියදාව තියෙනකන් තමයි දෙක බෙදාගන්නේ. රණ්ඩු කරන්නේ. නමුත් දෙකම හුදු වායෝ ධාතු විතරයි. එකක් මම කියා ගන්නවා එකක් මගේ නෙවෙයි කියා ගන්නවා. මගේ කියා ගන්න ටිකෙන් තමයි දුක්කේ. ඒකමයි භාවනා කරන්න ඕන. මගේ කියාගත්තේ නැති ටික නේසෝ මම නමේසෝ ආත්‍රාති කියන දෙයක් නෑ. මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය කියන්න ඕනේ කියලා ඉවරයි. මම කියා ගන්න කොටස මගේ කියා ගන්න කොටස මගේ ආත්මය කියා ගන්න කොටසම හොඳට කොටු කරලා නැවත නැවත බලන්න. බලනකොට ආස්වාස් ප්‍රසවාස ගෙවි යන්නාසේ මේ සියල්ලෙහි යෝගිතින ඕනම රූප ධර්මයක් කර භාවනා කරොත් ඒක මේ සීමාව ඉවත් වෙනකොට බුදුජානකසේ සඳහන් කරනවා මේ සීමාව ඉවත් වීම වස්තුව ඉවත් වුණා වගේ තමයි අපි හිත කියන්නේ ආස්වාස් ප්‍රසවාසයේ සීමාව නැතිවීම ආස්වාස් ප්‍රසවාසයේ නැති වුණා ආශ්‍රව ප්‍රසවාස සංඥාව නැතිවීම ආශ්‍රව ප්‍රසවාස නැති වුණා වගේ නැත්නම් කඩේකට ගිහිල්ලා බඩුවක් කරගත්ත පස්සේ ඒකේ ලේබල් එක නැතිවීම බඩුව නැති වුණා කියලා තමයි අපිට කියන්නේ. ඒ තරම් අපේ හිත අපිට ඡාඩු කරනවා. ඡපල කරනවා. වංචනිකයි. මේ නිසා මේක ලක්ෂ වාරයක් බලන්න කියනවා. හොඳට පේන ලේබල් එකක් තියෙද්දි බඩුව අරගෙන ලේබල් එක නැතුණාට බඩුව තියෙනවනේ. අන්න වගේ ආනාපානය අඳුර ගන්න බැරි වුණාට මැරිලා නැහනේ. හුස්ම ගන්නවනේ. අන්නේ අහුවෙච්ච නැති නම් කරන්න බැරි හුස්ම අරමුණු කරගෙන සතිපවත්තන්න බැරි. පේන දකින ආශස් ප්‍රසවාස කියලා නම් කරන්න පුළුවන් හුස්ම වගේම පේන්නේ නැති දකින්නේ නැති අත් දකින්න බැරි ආශස් ප්‍රසවාස කියලා වෙන් කරන්න බැරි. මේක මතත් සතිපවත්තන්න පුළුවන් කියපු දවසේ ඒ ඒ මනුස්සයාට සිද්ධ වෙන්නේ මේ පොළවේ සම්බර භාවයේ ගත්ත මිනිස්සේ අහසට ගිහිල්ලා අහසේ සමබර වුණා වගේ. පොළවේ සම්බර ගාවේ වත්මනස වතුරට ගිහිල්ලා වතුරේ සම්බර භාවය ගත්තා වගේ එතන සමබර භාවයක් තියෙනවා. ඒක හැම මිනිස්සෙකුගේම ලැබිලා තියෙන දායාදයක්. ලෝකෙ බදා ගන්න කිව්වොත් කවදාකවත් කරන්න බෑ. ඒ නිසා ඒ සඳහා පුංචි කරන්න පරමා පරීක්ෂා කරලා බලන්න අරමුණු කරන දේ පුංචි කරලා ඒකට ලක්ෂ කෝටි වාරයක් නැවත හිතවදන්න යොදනකොට හැමදාම තමයි තේරේ දන්නා තැන සිට නොදන්නා ගමනක් යනවා. කියන්න පුළුවන් තැන ඉඳලා නොකියන්න කියන්න බැරි තැනකට යනවා. සීමා මරියාදාවල් තීර තැනකදලා සීමා මරියාදාවල් නැත්තැනකට යනවා. මමයා ඉන්න තැන ඉඳලා මමයා නැත්තැනට යනවා. මගේ කියන තැන ඉඳලා මගේ නැත්තැනට යනවා. ඒ ගමනේ ඥාන පරිමකමක් නැහැ. ඒ ගමනේ පැවිදි පැවිදිකමක් නැහැ. ඒ ගමනේ බෞද්ධ බෞද්ධකමක් නැහැ. ඒ වගේම මේ ආශ්‍රස් ප්‍රසවාස දෙක නැති වුණාට පස්සේ ඕ ආශ්‍රස් ප්‍රසහ හරියට දැනගත්තට පස්සේ බලන්නේ හුස්මේ තියෙනවද කියලා ඥාන පරිමකමක්. ඒ හුස්මේ තියනවාද කියලා මේ වයසක කෙනෙක් බාල කෙනෙක් තරුණ කෙනෙක් කියලා. ඒ හුස්මේ තියනවාද කියලා සුභාසුභ ගතිය. මංගලද මංගල ගතිය. අසීරම පිටින් දාගත්ත දේවල්. පුත්‍රයන්චේක පෙන්සලේ ලියලා ඉරිසල් කෑනේ මකන වගේ මකලා පෙන්නනවා. නමුත් අපි ඒකට අකමැති නිසා, බය නිසා, වක්කාර කරන නිසා, බය අසරණ වෙන්න නිසා අපි එතෙන් ගිහිල්ලා ආපහු අර නොදන්න දීකට වැඩිය පුරුදු කණවැන්දුම හොඳයි කියලා ආපහු පරිදම කණවැන්දුමට එනවා. නොදන්නේ යකාට වැඩිය හොඳයි දන්නේ යකා කියලා අර කක්ක උඩට එන එක තමයි භාවනාදී සිද්ධ වෙන්නේ. කවදා හරි මේ කාර්යය දැනගෙන අජත්ත බහිද්දා තීමාවක් තියෙනවනම් කොතෙන්ද කඩයිම? කොතෙන්ද කඩුල්ල කියන එක භාවනා දිගේ බලන්න ගියොත් අන්න ඒක නැති වෙන දවසේදී කඩුල්ලක් සීමාවක් මරියාදාවක් වැටක්ීමක් නැති වෙන දවසේ එනකොට හුදු ආයෝ ධාතු, පටවි ධාතු වශයෙන් අපි දැනගත්තාම ඒ ධාතු ඒකාන්තම නිවන් දැකලා තියෙනවා. ඒ නිවන් දැකම මේ කොටසක් මගේ කියා ගන්න ගමන දෙන දඬුවම තමයි සංසාරය කියන්නේ. ජීවිතය කියන්නේ. ඒක එයා විසින් නඩත්තු වෙන න්‍යාය ධර්මයකට දුවන්නේ ඍතු න්‍යාමයකට. මේකේ කොටසට මම කොටසක් මගේ කියා ගන්න කියන එක තේරුම් ගත්තට පස්සේ පුතක්ජන භාවයේ ඉඳලා ආර්ය භාවයටපත් වෙනවා. ඒක නිසා මේ රාහුල කුමාරයාට දීපු කතාව දිගේ එහෙම නැත්නම් ජානනාචේ දීපු ආරමුණටත් වගේම රාහුල මේ සාරිපුත්‍ර සාංශි දීපු කතාව දිගේ කියොත් අපිට පුළුවන් තියෙන දන්න දැනකින් පටන් අරගත්තොත් ඒ නොදන්න සියල්ලම ආවරණය වෙන බව දැනගත්තාම අපි යම් ප්‍රමාණයක් මේ ජීවිතේ එළඹ සිට 100න් යුතුව ඉඳගෙන ආස්වාද ප්‍රසවාස ටිකක් කරලා තියනවාද එච්චරයි අපිට තියෙන ආධ්‍යාත්මික වස්තු. එයින් පිට අපි සියලු හම්බ කරපදේපල් ආයට ගිහිල්ලා තියෙනවා. ඉදිරි ජීවිතයේදී ඒ අයට යන වස්තු පැත්තකට දාලා මෙන්න මේ Tamanට අත්දැකීමක් ලබා දෙන සුභසිද්ධියක් ලබා දෙන අත්කුසලයක් ලබා දෙන හුස්මට හිත තියෙන ජීවිතේ වැඩි කර ගැනීම සඳහා පෙරහුරුවක් වශයෙන් අපිට මේ වැඩමුළුව පාවිච්චි කරන්න පුළුවන් නම් මෙතන වැඩමුළුවේ සාර්ථකත්වයේ තියෙන විදිහට මේ වගේ බණ කියීම නිසා බණ ඇහිීමේ වටිනාකම තේරෙනවා ඉන් කදාවත් හුස්මක් ගැන හිතන්නේ නැති පිළිසකට මම මේ බණ කිව්වනම් කොහොම හිටියද කියලා හිතන්න. හුස්මක පිළිබඳව හැඟීමක්වත් නැති භාවනා නොකරවගෙනට කිව්වනම් වහකණ්ඩ හිතේ. ඒක හිතේ කියන්න හොඳ නැහැ. ඒ මිනිසුන්ට ඇති වෙන දුක තියෙනවා තවත් දුකක් දෙන්න ඕනේ නැහැ. කියන්න ඕනේ මේ වගේ පිළිසකට. මොකද මේ පිළිස දැන්නවත් හිතියදලා තියෙනවා. මේ පිළිස සතුටක් ඇති වෙනවා. අනේ වැරද්දෙන් හරි ගවන්නේ, හරියෙන් හරි ගවන්නේ අපි හුස්මකට හිතියදලා තියෙනවනේ කියලා. අනේ ඒ තියෙන අත්දැකීම තව තවත් වැඩි දියුණු කරගන්න අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතනින් නැත කරනා සිට දිනාට සනසිමු දා වේවා කියලා ප්‍රාර්ථනා